ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි දවසේ ධර්ම දේශනා පැය ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ නිසා ශීරුම දෙනා <clears throat> ධර්ම දේශනාවට සූදානම් වෙලා <clears throat> tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යංචකෝ භික්ඛවේ භික්ඛු දුස්සීලෝ පාප ධම්මෝ අසුචි සංකස්සර සමාචාරෝ පටිච්චන්න යංචකෝ භික්ඛවේ භික්ඛු දුස්සීලෝ පාප ධම්මෝ අසුචි සංකස්සර සමාචාරෝ පටිච්චන්න කම්මන්තෝ අස්සමනෝ සමන පටිජෝ පටිජානෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිච්ඡන්නෝ අන්තෝ පූතිකස්ස අවස්සුතෝ කසම්බුජාතකෝ කත්තිය මහා ශාලාණං වා බ්‍රාහ්මණ මහා ශාලාණං වා කහපති මහා ශාලාණං වා සද්දා දෙය්‍යම් පින්නපාතම් පරිභුංජති තං හිතස්ස භික්කවේ හෝති දීඝ රත්තං අහිතාය දුක්ඛායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ අද පස්වෙනි දවසේ අපේ ධර්ම දේශනා වලියේ ධර්ම දේශනා මාලාවේ පස්වෙනි අංකය අපි මුලින්ම කතිකා කරගත්ත විදිහට මේ වැඩමුළුව සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ප්‍රසිද්ධ අග්ගිකන්දෝපම සූත්‍රය එහිලා සරුවචන් වහන්සේ හත් ආකාරයකින් ඒ නිදර්ශන සහිතව බරපතල නිදර්ශන සහිතව මේ ශාසනයේ දුස්සීලව කටයුතු කෙරුවොත් කොහොමද ඒකට ආදීනව ලැබෙන්නේ ඒ නිසා සුසිල්ලත්ව කටයුතු කිරීම ඒ වාගේම ශාසනික භ්‍රමචර්ය දියුණු පවුණු කර ගැනීම සඳහා උනන්දු කරවීමට යන මඟ අයිනේ තිබිච්ච මහා ගිනිගෙන දැවෙන ගිනි කඳක් නිදර්ශනයට ගන්න. ඒ ගිනි කඳ මුල් කරගෙන තමයි අග්ගි කන්ද කියන අග්ගි කන්දෝපම නැත්නම් ගිනි කඳක උපමාව සහිත සූත්‍රය කියලායි මේ සූත්‍රය නම් වැටලා තියෙන්නේ. චාරිකාවක අවිජින අවස්ථාවේ. ඉතින් ඊට කලින් මේ ශාසනයේ යම් යම් ආකාරයට දාසෙත් වැසගත් ඒ භික්ෂුන් වහන්සේලා අතර යම් යම් අඩුපාඩුකම් පිළල කරදර එහෙම නැත්නම් නොමනා කටයුතු තියෙන්න ඇති එකයි සරුවචනන්සේ මේ අවස්ථාව ප්‍රයෝජන ගන්නෙ භික්ෂුන් වහන්සේලාට ඒක ඉස්මතු කරලා පෙන්වන්නට. ඒකදී මුලින්ම සරුවචනන්සේ සඳහන් කරනවා ඒ තමන් ඇතුළත දුස්සීලව ඉඳගෙන නැත්නම් පාප ධර්ම වලින් යුතුව ගත යුතු කරන කතර වාර්ධේ ඒ වගේම තමන්ගේ සිතුම් පැතුමුත් ඔක්කොම රුචි නැති එහෙම නැත්නම් සමාජයේට අසුචි වෙන ඒ වගේම කර්මාන්ත කරන කටයුතු බොහොම රහසිගත දේවල් කටයුතු කරන වසාගෙන හංගාගෙන කටයුතු කරන ක්‍රියාකාරකම් ඇත්තා වූ ඒ වගේම මහානකම නැතුව මහානකම තියනවා කියලා ලෝකෙට පෙන්නාගෙන Brahmacharya රකින්න නැතුව Brahmacharya රකින්නවා කියලා ලෝකෙට මායා කරගෙන ඇතුළත කෙලෙස් රාශියක් පවතිද්දී ඒ කෙලෙස් වැగిරෙන තරමට කෙලෙස් තියෙද්දී කෙසේ කෙලෙස් කසටින් කහට වෙලා ඉන්න වෙලාවක රජ කෙනෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ සාමාන්‍ය ගෘහපතියෙක් විසින් දෙන ඒ සැප සම්පත් විඳිනවා නම් ඒත්ංගේ ආචාර ගෞරව අංජලි කම්ම පිළිගන්නවා නම් ඒ වගේම ඒත්ං විසින් දෙන සිවුරු පිළිහර පිළිකර පරිභෝග කරනවා නම් ආදි වශයෙන් එක එකක් එක එකක් දක්වමින් නිදර්ශන සහිතව ඒ වගේ තියෙන ආදීනම පෙන්වනවා. ඒ සෑම ස්ථානයකදීම සරුවචනංශයේ ඉස්සල්ලා ඒ තමන් වහන්සේගේ ධර්මීය අසන්න පෙළඹිච්ච චාරිකා වඩන ස්වාමීන් වහන්සේලාට නිදර්ශන දෙකක් දෙනවා නැත්නම් විකල්ප දෙකක් දීලා මේකෙන් කොයි එකද හොඳ කියලා අහනවා. ඒ කතා පිළිවෙලේ අද අපි ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ පින්නපාතේ සම්බන්ධව එහෙම නැත්නම් භික්ෂුවගේ ආහාර සම්බන්ධව ඒකෙදී සරුවචනාංශ නිදර්ශනයක් දෙනවා මහණී යම් කිසි කෙනෙකුට හොඳට ගිනිගෙන රත් වෙච්ච යකඩේ මේ අඬුවකින් කට අයවලා කටට ගිනිගෙන දැවෙන යකඩ බෝලයක් කටට දැම්මොත් තොල් පිච්චිලා දිව පිච්චිලා උගුරු දණ්ඩ පුච්චාගෙන පහළට ගිහිල්ලා කුඩා බඩවල් මහ බඩවල් පුච්චාගෙන පසුපැත්තෙන් එළියට යනවනම් ඒකද හොඳ එහෙම නැත්නම් ශාස්ත්‍රීය වංශික හෝ බ්‍රාහ්මණ වංශික හෝ සාමාන්‍ය ගෘහපතින් විසින් දෙන සද්ධාවෙන් පිළිගන්නා වූ පින්ඩපාතයක් වළඳන එකද හොඳ කියලා. ඉතින් මේ නිදර්ශනයේදී භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ මහාසාල ශාස්ත්‍රියන් විසින් හෝ බ්‍රාහ්මණ මහාසාලයන් විසින් හෝ ගෘහපති මහාසාලයන් විසින් දෙන පින්ඩපාතයේ පොන්චිතේක බොහොම ප්‍රියයි මනාපයි හොඳයි. නමුත් ඒ වෙනුවට රත් වෙච්ච යකඩ අඬුවකින් කඩවැයවලා ගිනිගෙන ජය වෙන යකඩ බෝලයක් බඩට දාලා කටට දාලා එකෙන් පිච්චෙන එක ඊටාම දුක් කියන දෙනවා කටුක දුක් කියන දෙනවා ඒ නිසා ඒකට කවුරක්වත් කැමති වෙන්නේ නැහැ කියලා. නමුත් ਸਰවචනanse එතනදී මතක් කරනවා අපි අර <coughs> දවසේ මාතුකාට තියාගත්ත පාලි පාඨේ නමුත් මහණෙනි අම්මා කාට යම් කිසි කෙනෙක් දුසීලව ඉඳගෙන පාප ධර්ම වලින් ගැවසීගෙන ඇතුළතින් වැරදි සංකල්ප සමාචාර පවත්වාගෙන යන ගමන් ඒ වගේම තමන්ගේ ඇති தત્ත්වේ වසාගෙන මායාවී කටයුතු කරන ගමන් ශ්‍රමණ බව නැතුව ශ්‍රමණේක් කියලා කියා ගන්න ගමන් Brahmacharya රකින්න නැතුව Brahmacharya රකින්නවා කියා ගන්න ගමන් ඒ වාගේම ඇතුළත කෙලස් වැగిරෙන පිටතට පේන තරම් කෙලස් තියෙන තරම් එහෙම කහට වෙච්ච කෙනෙක් නම් අන්නර විදියට රත් වෙච්චි ගිනිගෙන රත් වෙච්චි යකඩයකින් කටක් අයවලා ඒකට ගිනිගෙන රත් වෙන යකඩ ගුලියක් දැම්මට පස්සේ අන්න අර පිච්චීගෙන බහින එක හොඳයි කියලා මම උඹලට කියනවා මම උඹලට කරුණු ගන්නනවා කියලා සරුවචනාංශේ ඒ භික්ෂුන් වහන්සේලාට පෙන්ලා දෙනවා පෙන්ලා දීලා කියනවා මම ඇයි එහෙම කියන්නේ ඒ ආකාරෝ දුස්සීල වෙඳගෙන සුසිල්වතුන් සඳහා වෙන් වෙච්ච පින්නපාතයක් වළඳනවා නම් ඒ ඊට වැඩිය හොඳයි මේ විදියට යකඩ ගුලියක් ගිලලා මේ මරණේ හෝ මරණාසන දුකක් විඳින එක මොකද ඒක මේ ආත්මෙට විතරයි නමුත් සීමාන්තිකව සුසිල්වතුන් සඳහා වෙන් වෙච්ච පින්නපාතයක් දුසිල්වතුන් වළඳනවනම් ඒ කෙනා අර විදියට දීර්ඝ කාලයකට දුක පිණිස හේතු වෙනවා ඒ විතරක් නෙවෙයි කායස්ව වේදා පරම්මරණ දුක්ගතින් මිනිපාතන් නිරයන් උප්පජ්ජති. මේ මනුෂයා මරණින් මත්තේ ඒකාන්තයෙන්ම මරණින් මත්තේ දුක් දෙන නිවේටපත් වෙනවා. ඉස පල්ලෙහාට දාගෙන කකුල් දෙක උඩට තියාගෙන ඇදගෙන වැටෙනවා. ඒ එන්නේ එවැනි දුක් අඳක් වෙනුවට මේ ආත්මේ විතරක් විඳින මේ දුක හොඳයි කියන එක සරුවත් ඥානසේ මෙතනදි පෙන්ලා දෙනවා. ඉතින් අපි මේ අග්ගිකන්දෝපම සූත්‍රයේ මේ දක්වන ඒ නිදර්ශනය අරගෙන කෙනෙකුට ජීවිත ජීවිත යාත්‍රාව පවත්වාගෙන යෑමේදී අත්‍යවශ්‍ය වෙන මේ ආහාරයේදී දුස්සීල භික්ෂුවක් පිළිබඳ සර්වචනාංශයේ පෙන්වන මේ නිදර්ශනේ සුසිල්වත් භික්ෂුවක් කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒ වගේම සුසිල්වත් යෝගාවචරයෙක් කොහොමද කටයුතු කරන්න ඕනේ? සුසිල්වත් ගෘහපතියෙක් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක කතා කරන්න මාතෘකාවක් කරගන්න. ඒ සම්බන්ධයෙන් මේ ශාසනයේ ගොඩාක් විස්තර විෂිතුරු විභාගයක් තියෙනවා. ඉතින් ඒක නරක පැත්තට පාවිච්චි කරොත් මේ තා විශාල දුක් ආදීනම තියෙනවා. ඒ වගේම ඒක හරියටට පාවිච්චි කරොත් ඒක නිවන් දකින්න පුළුවන්. ඒක නිසා ඒක තැනකදී ඒකත් ටිකක් විචිතුරු සූත්‍රයක් මේකට සම්බන්ධයි දවසක් භික්ෂුණී ආරාමයක ඉන්න භික්ෂුණියක් තද බල පිළිබඳ සිතක් පහළ වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව තද බල රාග හිතක් පහළ වෙලා ඒකෙන් ආතුර වෙනවා නැගිට ගන්න බැරි තරම් ආතුර වෙනවා ආතුර වෙලා උපස්ථායිකාවකට කතා කරලා කියනවා ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ මට අන්තිමයි අමාරුයි ඇවිල්ලා මේ මම බලන් දෙන්න කියන්නේ කියලා. කියන්නේ ලෙඩ බලන්න පිළිටියක් අහන්න කියන අදහසින් වගේ. නමුත් ආනන්ද හැමඳුරන්ගේ ඥානෙට ලෙඩේ මොකද්ද කියලා අහුවෙනවා යන්න ඉස්සෙල්ලා. ආනන්ද හැමඳුර ඒ නිසා ළඟට ගිහිල්ලා ඒ භික්ෂුණී ගා වාඩි වෙලා එතකොට මෙයාට ඉතින් අර හොර ලෙඩවල කේන්ද්‍රියක් තියා සැර වැඩිනේ. ඒකින් කේන්ද්‍රි ගාලා බොහොම අමාරුවෙන් කියන ආනන්ද හැමඳුරන්ට බොහොම අන්තිමයි කියලා. එතකොට ආනන්ද හැමඳුරෝ ඒ විස්තරයක් නැතුව කියලා තිනවා මේ නැගිනියනේ මේ ශරීරයක් ඇති වෙන්න හේතු කාරණා හතරක් සරුවත් chance සඳහන් කරලා තියෙනවා. ආහාර නිසා මේ ශරීරය ඇති වෙනවා මාන්නේ නිසා මේ ශරීරය ඇති වෙනවා තෘෂ්ණාව නිසා මේ ශරීරය ඇති වෙනවා මෛතුන සේවනයේ නිසා මේ ශරීරයක් ඇති වෙනවා මේ හතර කාරණා සරුවචන් වහන්සේ විසින් දේශිතයි අපිට මේ තියෙන ශරීරය ඇතිලා තියෙන මෙහෙම තමයි මේන් නැගණියනේ මේ ආහාරය නිසා ඇති වෙන මේ ශරීරය ආහාරය පිළිබඳ හරිහැටි පිළිපැද්දොත් ඒ මතින්ම නිවන් දකින්න පුළුවන් කියලා ආහාරය පිළිබඳ හරි අවබෝධයකින් ශාසන ප්‍රතිපදා පිළිගත්තොත් ඒ හරහම නිවන් දකින්න පුළුවන්. තෘෂ්ණාව තෘෂ්ණා වශයෙන් බාර අරගෙන ඒක හරියට තේරුම් ගත්තොත් ඒ හරහම නිවන් දකින්න පුළුවන්. මාන්නේ මාන්නේ වශයෙන් තේරුම් අරගත්තොත් හරි හැටියට තේරුම් ගත්තොත් ඒ හරහා නිවන් දකින්න පුළුවන්. නමුත් මෛතුන සේවනය කවදාකවත් තේරුම් අරගෙන නිවන් දකින්න බෑ. ඒකට ගියොත් නම් අමාරු වෙනවා. කියනකොට භික්ෂුණීට තේරෙනවා ආනන්ද හැමතුරෝ මගේ ලෙඩේ දැනගෙන කියලා. ඉතින් විදහාට ඇඳෙන් බහලා ඇවිල්ලා සමාව ඉල්ලන අවසරයි ස්වාමීන් වහන්සේ මෑති ලොකු වැරද්දක් සිද්ධ වුණේ. ඒ නිසා මට සමා වෙන්න කියලා ඒකට ආනන්ද හැමතුරෝ කියනවා තමන්ගේ වැරද්ද මොකද්ද කියලා හරියට දන්නවනම් ඒකට සමාව දෙන එක තමයි ශාසනය කියන්නේ. ඒක නිසා ආයති සංවරේ మతు හික්මීම පිණිස මේ සමාව කාරණාවක් කරගෙන සංවර වෙන්නේ කියලා. ඉතින් මේ සූත්‍රය මම මෙතනදී සාක්ෂි කරගත්තේ ආහාරන් නිසාය ආහාරම් පජහති කියලා කතාවක් බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. දැන් මේ සා විශාල දුක් දෙන ආහාරයක් දුස්සීල වෙනකන වැළඳුවොත් අරතරන් දුකකට ਸਰවචනාංශ අපිට ඊට ඇඳලා පෙන්නනවා. නමුත් මේ නැතුවම බැරි ආහාරය ජීවිතේ පවත්වාගෙන යනකොට තියෙන්න ඕනේ මූලික අවශ්‍යතාවයන් වෙන ඇඳුම ආහාරය සීනාසනේ සහ බෙහෙත් පිළිකර කියන මේ දේවල් වලදී ආහාරය නිසාම ආහාරය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා පිටක් පිටක් පාසා වළඳන දානේ පිටක් පිටක් පාසා ඒ නුවණින් මෙනෙහි කරමින් වළඳනවා නම් ඒක ආහාරේ පටික්කුල සංඥාවෙන් ඒ කෙනාට ආහාරයෙන් රාගයක් ආශාවක් වෙනුවට ලොකු සතියක් ඇති කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් කියලා ඒ නිසා භික්ෂුවකට නිතරම වළඳන වේලාවේදී ඒ ප්‍රතිවේක්ෂාව කියලා ඒ නුවණින් සලකා බලමින් දාන වළඳන්නේ කියලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වචනයට ගරු කරලා වළඳන වළඳන පිටක් පාසා ප්‍රතිවේක්ෂාවේ වළඳනවා නම් දාන වළඳීම ලොකු භාවනාවක් වඩපත් වෙනවා. ඒක භෝජන සංග්‍රහාවක් හෝ එහෙම නැත්නම් කැම බීම කාල නටන තනක් නෙවෙයි දාන පොළ කියලා කියන්නේ විශාල භාවනාවකට පොටක් ඒක ඉතිහාසගතව ප්‍රසිද්ධව සඳහන් වෙලා තියෙන මානව ඉතිහාසයේ ඒ අශෝක රජතුමා ලංකාවේ කෙනෙක් නෙවෙයි ඉන්දියාවේ හිටපු රජ කෙනෙක්. නමුත් කාලිංග යුද්ධයේදී තාමත්ම තද බල චිත්ත පීඩාවකටපත් වෙලා ඊට පස්සේ විශාල වශයෙන් ආගමට හැරිලා තියෙනවා. එතකොට එතුමට තිබිලා තියෙන්නේ Hinduන් සහ ඒ Hindu ස්වාමීන්ලා දෙන්නලා දාන දෙන එක ඉසලා ඉසලා රජුරෝ සියතින්ම දන් දුන්නලු. නමුත් මේ බමුණන් ඒ Hindu නායකයන්ට කෑමේ සීමාවක් නැතිලු. කාපුවාම කට දෙපැත්තේ වැක්කෙන හරිය විතරක් කපුට කොට ගන්න තරම් ප්‍රමාණවත් කියලා කියනවා. නැගිටිනකොට අත දෙන්න ඕනලු නැගිටින්න නැගිට ගන්න බැරිලු. නැගිටිනකොට උඩට ඇඳගෙන ඉන්න සලුව වැටෙනවලු. ඉතින් මේක පස්සේ රජුරවන්ට පිළිකුල් වෙලා තියෙනවා. ඊට පස්සේ සේවකයන්ට කියලා තියෙනවා මේ කැම ටික දෙන්නයි කියලා මොකද ආගමික කරුත්වේ නිසා. ඉතින් දවසක් ඊට පස්සේ ඒ රජුරෝ ඒකෙමුත් එච්චර හිත හරියන්නේ නැතු ඉන්න වෙලාවේ රාජාංගනේ මිදුලේ යන පුංචි නිග්‍රෝධ සාමරයන් වහන්සේ දැකලා ඉතාමත් සන්තුන් ඉරියව්වෙන් යනවා දැකලා පයින්ඩකාරයෙක් යවලා වඩින්න කියලා තියෙනවා මාල්ගාවට. ඉතින් ආර්දනවණුව උඩට ආපු ඒ නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේට රජුරෝ ආර්දනා කළා තියෙනවා සුදුසු ආසනයක් ගන්නයි කියලා. නිග්‍රෝධ සාමණේර බැලුවල කවුරක්වත් අතපෙට නැහැ කියලා සිංහාසනෙට ගොඩ වුණා. අනික ඔක්කොම අර ඉන්නේ. ගියෝනේ. ඉතින් රජ්ජුරෝ දැක්කලු පුංචි ආමරණ කොට වෙන්න බෑ සිංහාසයට. පස්සේ අත දීලා නගිට්ටවලා යාමඳුරන්ට අහලා තියෙනවා විස්තර ඊට පස්සේ කියලා තියෙනවා මම මේ පොඩි ආමඳු කෙනෙක් මාව අල්ලගන්න හරියන්නේ නැහැ. ඔබ වහන්සේට මොනවද දැනගන්න ඕන නම් මගේ ගුරු ආමඳුරන්ගෙන් අවසරයක් ගන්න ඕනේ. ඊට පස්සේ කළු එහෙට දාන්න වරින්නේ කියලා මට ආරාධන බාර ගන්න බෑ. මගේ ගුරු ආමඳුරොත් එක්ක ගුරු ආමඳුරන්ගේ අවසරය ඇතුව උන්වහන්සේත් එක්ක ඕනනම් එන්නම් කියලා. ඊට පස්සේ ඕලෝ එහෙනම් කොහොමද ගුරු ආමඳුරන්ට ආරාධනා කරන්නේ? මටත් මට එහෙනම් දෙන්නට මේක ආරාධනා කරන්න. පස්සේ මේ පොඩි ආමඳුරන්ට ආරාධනා කරපුවා පොඩි ආමඳුරු ගුරු ආමඳුරන් කියලා කියලා තියෙනවා රජුරෝ හෙට දාහන්න වඩින්න කිව්වයි කියලා. ඉතින් පස්සේ මේ ගුරු ආමඳුරුත් එක දාහන්න වැඩලා දානි ගන්න ලීලාව දැකලා තමයි බුද්ධ ආගමට ආවේ. ආමඳුරු කෙනෙක් දාහනේ ගන්න ඉරියව්වත් ඒ දාන ගන්න වෙලදී නිස්සද්දව ඒ කටයුත්ත වතක් පුරන්නසේ භාවනාවක් කරන්නසේ කරන ඉරියව්ව දැකලා තමයි ඒසා විශාල අධිරාජ්‍යවරේ බුද්ධ ධර්මයට හැරුණේ. ඒක නිසා ගිහියෙක් එහෙම නැත්නම් අපි කියන්නේ කාමභෝගී භෝජන සංග්‍රහවක ඉන්න මිනිසෙක් එහෙම නැත්නම් සාමාන්‍ය සිල්වත් ගිහියෙක් බණ භාවනාවක් කරන කෙනෙක් එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් කිව්වහම එයාගේ හැදියාව එයාගේ අවතුම් පවතුම් ගාක් වෙලාවට පේන්නේ කැම ගන්න ටිකේ තමයි. කැම ගැනීම නිසා ඒ නිසා හැම සංස්කෘතියකම ටේබල් මැනර්ස් කියලා කැම ගැනීම සම්බන්ධව විශේෂ සම්මුති තියෙනවා. ඒ සම්මුති වලට වැඩ කරනවා නම් ඒ ඇත්තෝ ආගන්තුකයට සලකනවා. සම්මුති වලට සලකුවේ නැත්නම් ආගන්තුකයන්ට කැම ගන්න තාලෙම පිළිගන්නවා කොහොම කෙනෙක්ද කියන එක. ඒ නිසා ආහාර ගැනීම මෙතනදී සරුවච්චන් වහන්සේ දුස්සීලයන් සඳහා වෙන විශාල පව පුරවන කොනක් බවට සඳහන් කරාට අපි කරන්න හදන්නේ ඒකෙන් ඒ පින්නපාත සම්බන්ධ මාතෘකාව ඉස්මතු කරගෙන කොහොමද බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් මේ ආහාරයෙන් කෙලෙස් නෝපදවාගෙන ආහාරය නිසාම ආහාරය ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන ආහාරයේ අතහරින වැඩ පිළිවෙලට යන්නේ කියලා දැනගණ්ඩයි ඒ නිසා මාත මතකයි මම ගිහිව ඉන්න කාලේ ඒ මොරටුවේ රාවතාවත් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේත් එක්ක භවනා කරන්න යනවා මම සිකුරාදා හැන්දාවට එතෙන් ගියාම සෙනසුරාදා ඉරිදා දෙක එතන භාවනා කළා සඳවුදී ආයෙ මම රස්සාවට යනවා ගිහි කාලේ. එතන ගියාම ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා උඹ මහාන්න මාන්නක්කාරයා උඹ ඉන්න ඕනේ අපේ අභිත්‍ය වශයෙන් මේ අපි පින්න පාත් යනකොට මල් අරගෙන කියලා. ඉතින් මට හරි ලැජ්ජයි ගාලු පාරායිනේ ගාලු පාර දිගේ මේ පින්න පාත් යනකොට අබිත්‍යා වෙන්න. හොඳ වෙලාවට තියෙනවා මට දිගට රැවුල තිබුණා කොණ්ඩේ වවලා තිබුණා නිසා මොනයා කාටවත් අඳුරන්න බෑ මම. ඉතින් පින්න පාත් කරන ආවට පස්සේ එතන ඉන්නවා මෙහෙණින්නාසලා දෙන්නෙක් විතර පිටරට අය ඒක බොහෝම ලස්සනට ඒක ඒ පින්න පාත් කරනවල තියෙනවා. තියලා ඔක්කොම වාඩි වෙලා පින්න පාත් එක ඉස්සරහින් තියාගෙන ওই ප්‍රතිවේක්ෂා වාක්‍ය කියනවා. පටිසංකායෝනිසෝ පින්ඩපාතම් පරිසේවාමි නීව දවාය නම දායන මණ්ඩනාය න විභූෂනාය යාව දේව ඉමස කායස්ස තිතියා යාපනාය විහිංසෝ ප්‍රත්‍යා බ්‍රහ්මචර්යානුග්ගහය ඉති පුරාණංච වේදනම් පටියංඛාමි නවංච වේදනන උපාදේශාමි යාත්‍රාච මේ භවිසති අනවජ්‍යතාජ පහසු විහාරෝ ചാති මාගේ කෙල වැක් කෙරෙනවා දවසට එක සැරේ කණ්ඩ දෙන්න අරක ඉස්සරහින් කියන වාක්‍යය කියනකොට කියා ගන්න බෑ මට මේක මෙවුවා කී කිය ඉන්නවට වැඩි මේක කන්න දෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඊට පස්සේ කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ බෙදා ගන්නවා ඒ භාජන ඊගා හමුදුරණ දෙනවා අන්තිමටම මට එනවා. ඉතින් බෙදාගෙන ඉවරයක් නෑ මගේ. එක වෙලায় වළඳන්න. මම මට ඒක ලොකු ජීවිතේ ලොකු ජයග්‍රහණයක් වුණා. මම හිතුවේ කවදාකවත් කරන්න බැරි වෙයි කියලා. මොකද මම සාමාන්‍යයෙන් පස් වේලක් විතර කන මිනිස්සෙක් එකයි. මට සාමාන්‍ය කෙනෙකුට වගේ තුන් වේල කාලා ඉන්න බෑ. හරියට දඟලලා වැඩ කරනවා. අපි සිංහලෙන් කියන ගාය තියෙනවා කණ්ඩව. නමුත් ඒක ඒකෙදි මම පුරුදු කරගත්තා මේ පින්නපාතේ ගිහිල්ලා එනකන් අර සිල්මෑණියෝ අන්න ඉස්සලා කිරිත එකක් හදලා දෙනවා. පින්නපාතේ ආවට පස්සේ එක වේලයි. මුළු දවසෙම ඊට පස්සේ මොකක්වත් නැහැ බණ භාවනා කරනවා. ඉතින් ඉස්සලා ඉස්සලා දවසේ දෙවෙනි දවසේදී ඊට ඒ වගේම තමයි පළවෙනි දවසේ කොහොම පරිදි කරන ඊ දවසේ කැම දකින්නකොට මේක ඉවසන්නම බෑ. පුදුමා ඒ සුවඳයි. ඒක දකිනකොට පුදුම ආසාවක් එනවා. ඒ තියෙද්දි මේ දිග ප්‍රතිවේක්ෂා වාක්‍යයක් තියෙන්නේ බින්ද වාක්‍යෙට. සිවුරට බොහොම කෙටි එකක්. තේනාසයෙන්ටත් කෙටි එකක්. ඊළම්පසටත් කෙටි එකක්. බින්ද පාතර තියෙන එක දිග මේක මම අහුව අපේ ලොකු සංස්කෘතිය මොකද ස්වාමීන් වහන්සේ ඔච්චර මේ දිග ප්‍රතිවේක්ෂා වාක්‍යයක් තියෙන. ඒ තරම් අමාරුයි කිව්වා මේ කෑමෙන් ගැලවෙන එක. මේ කෑම දකිනකොට ඒකේ මිනිස්සු බොහොම සාධාරණව මේ සෞඛ්‍ය සම්පන්නව නැත්නම් ශිෂ්ටාචාරගතව කැම කණ එකයි කරන්නේ. ඒක නිසා ඒ දිග වාක්‍යයක් කියන තියෙනවා. ඒ ඒක හරියට පාවිච්චි කරනවා නම් ඒක කියලා තියෙන ඇත්තට මේක අමාරුයි කරන්න පිටක් පිටක් පාසා. තමයි පින්නපාතේ අනලා කටට තියාගත්ත පිටක් පිටක් පාසා පටිසංකාය යොනසෝ පින්නපාසම් පටිසේවා. මම නුවණින් යුක්තව මේ පිටු වළඳමි. පටිසේවාමි කියලා කියන්නේ පරිභෝග කරමි. නේවදවාය මේක ජවයේ පිනිස නෙවෙයි න මදාය මදයේ පිනිස නෙවෙයි න මණ්ඩනාය බොඩි බිල්ඩින් කියන ඇඟ හදන්න නෙවෙයි න විභූෂණාය මේක උපමට්ටම් කරගන්න නෙවෙයි. යහවදීව ඉමස්ස කායස්ස තිතිය යම් තාක් මේ ශරීරය නඩත්තු කරන්නද ඒ සඳහායි. න පුරාණංච වේදනං පුරාණංච වේදනං පටිංගාමි තියෙන බඩගිනි දුක නමනවා. Uh, නවංච වේදනන්න උපාදේශා. මේ ආයේ මේ කයකට රෝගේ වෙන ලෙඩ හදාගන්නෙත් නැහැ. භ්‍රමචර්ය අනුග්‍රහය මම මේ ආහාර ටික වළඳන්නේ මේ සීල සමාධි ප්‍රඥා භ්‍රමචර්ය අරසාව පිණිසයි කියලා අර ගන්න ගන්න පිටක් ආශා එහෙම මේ ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව කරනවා නම් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ආහාර පිටවල් දෙකක් අතර බොහොම ඉඩ පහඩු තියාගෙන මෙනෙහි කරමින් නැත්නම් ඔයක ප්‍රතිවික්ෂ වාක්‍ය කීමින් කරනවා නම් ඒ කෙනාට සතිය පිහිටවා ගන්න ක්‍රියාව බොහොම හිමීට කරන ගමන් සතියෙන් මේක කරන්න හුඩක් ඉඩ හම්බ වෙනවා කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් ඊටාම සුළු වේලාවක් ඇතුළත වහවහා ආහාර ගත්තත් ඒ වෙනකොට තව කෙනෙක් උඟක් වේලාවක් ඇතුළත ටික ටිකක් ආහාර ගත්තොත් ආහාරය මුඛයේදී හැපෙන්න තියෙන වෙලාව වැඩි හිමීට බොහෝ වෙලා ගන්නවා. ආහාර මුඛයේදී හොඳට හැපෙනවා නම් ආහාර හොඳට පොඩි වෙන අතර මුඛයෙන් එන මේ කේතය ඒ ආහාරයේ තියෙන පිෂ්ඨ කාබෝහයිඩ්‍රේට් දිරවන්න පටන් ගන්නවා. මොකද කාබෝහයිඩ්‍රේට් නැත්නම් ඒ ආහාර පිෂ්ඨේ දිරවන්නේ ක්ෂාර මාධ්‍යය. මුඛයේ පමණමයි අපේ ආහාර පද්ධතියේ ක්ෂාර මාධ්‍යය තියෙන්නේ. උගුරෙන් පල්ලයට ගිය ගමන් බඩේදී අහුවෙන්නේ අම්ල මාධ්‍යයකට. අම්ල මාධ්‍යයේදී ඒ පිෂ්ඨයේ දිරවීමේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් නතර වෙනවා. මොකද මාධ්‍ය මාරු වෙන නිසා. ඒ නිසා හොඳට හපල කන කෙනාට දීවැඩියා වෙන්නේ නැයි කියලා කියනවා. නිසා දීවැඩියා රෝගය කටෙන් නතර කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන් කන ආහාරය හොඳට විකලා හොඳට කෙල කලවම් කරලා ටික ටික වළඳනවා නම් ඒ අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රදේශය එතනදීම සීනි බාටපත් කරගන්නවා ග්ලූකෝස් බාටපත් කරගෙන යනවා බඩට ගිය ගමන් ඒක එක්කෝ පැසවන්න ගන්නවා හොඳට දිරවන්නේ එහෙම නැත්නම් මේ සුක්‍රෝස් දිවෙඩිය වැඩි කරන සීනි බාටපත් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ටික ටික වළඳන ගමන් හොඳට හපනවා නම් ඒක කියන ඔය සම්භාහන විද්‍යාවදී කියනවා එක පිටක් 30ක් අහපන්නේ කියලා. එක පිටක් 30ක් හපනවා නම් දත්වල රෝග එන්නේත් නැහැ. හොඳට කෙලමිස්ට්‍ර වෙනවා. හොඳට මේක මැසරේටින් එහෙම නැත්නම් කුඩු වෙන්න පටන් ගන්නවා. දිරවිල පාස් කරනවා. මෙන්න මේකම තමයි භාවනාවේදී එන අරමුණු අඩු කරලා සතිය වැඩි කළොත් එනේන අරමුණු රූපයක් බලනකොට සද්දයක් අහනකොට ගන්ධ රස පහස විඳිනකොට අරමුණු ගොඩාක් අරගෙන සතිය අඩු වුණොත් හරියට පිෂ්ඨේ දිරවන්නේ නැතුව දියවැඩිය වැහැදෙනා වගේ එනේන අරමුණකින් කෙලස් වැඩි වෙනවා. අරමුණු අඩු කරලා සතිය වැඩි කළොත් හොඳට අහපල වළඳන පිටක් වගේ ඒකේ තියෙන ඕජාව ගන්න පුළුවන්. නිසා භාවනා යෝගාවචරයට උපදේශයක් දෙනවා කරන වැඩ ප්‍රමාණය අඩුවෙන් කරන්නේ නැවතිල්ල කරන්න හොඳ අවදියෙන් කරන්න කියලා. හොඳ අවදියෙන් කියලා කියන්නේ සතියෙන් අප්‍රමාදව. ඉතින් ඒක නිසා නැවතිල්ලේ සතියෙන් අදිස්ථාන පූර්වක වැඩ කරොත් ඒකේ එක අංගයක් තමයි මේ දාන ගන්න ටික. අනිකුත් සෑම වෙලාවකදීම අපි දාන ගන්න වෙලාවේදී මුඛයෙන් ගන්න ප්‍රදේශයේ මෙහෙම උනාට අපේ ඇහෙන් අපි ගන්නවා ආහාර පස්ස පස ආහාර මුඛ කණෙන් ගන්නවා නාසයෙන් ගන්නවා ඔය දිවෙන් ගන්න එක අපි කතා කරේ කයෙන් ගන්නවා හිතෙන් ගන්නවා ඔය ගන්න හැම ආහාරයක්ම අර වගේ ප්‍රතිවේක්ෂාවකින් තොරව ගත්තොත් කවදාකවත් හිතන්න බෑවා කෙලස් නැතුව අපිට දුක් නොදී ari කියලා. එනේ නේ එක පිටක් පිටක් පාසා ප්‍රතිවේක්ෂාවෙන් ගන්නා වගේ භාවනා යෝගාවචරයා හැකිතා ප්‍රදේශයේට ඒ සතිය යොදවලා එන ඇතුළට එන අරමුණු ප්‍රදේශය අඩු කරලා සතිය වැඩි කරන්න වැඩි කරන්න ඒ යෝගාවචරයට අරමුණක දිරවීමේ ශක්තිය වැඩි කරලා උරා ගන්න ප්‍රදේශයට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්ම ඕජාව නැති වුනොත් ඒ කියන්නේ Taman රූප බලනවා නම් රූප බලන බව දාන්න. ශබ්ද අහනවා නම් ශබ්ද අහන බව දාන්න. ගන්ධ රස පහස විඳිනවා නම් ගන්ධ රස පහස විඳින බව දාන්න. හිතනවා නම් හිතන බව දාන්න. මේවා එකිනෙකට එකිනෙකට ගණන් හිලවු නැතුව දිගට තොග වශයෙන් යන්න පටන් ගත්තොත් අර හපන්න නැතුව ආහාර වැළඳුවා වගේ මේ අරමුණු ඇතුළත ඕජාව ලබා දෙන්න නෙවෙයි හේතු වෙන්නේ අජීර්ණය පිණිස හේතු වෙනවා. අන්නේම අජීර්ණය නොවීම පිණිස පිටක් පිටක් පාසා ප්‍රතිවේක්ෂායුක්ත දාන වළඳනවා වගේ එන සංඥාවල් එන අරමුණු නැවතිල්ලේ පරීක්ෂා කරන්න පටන් අරගත්තොත් ආහාරයෙන් විතරක් නෙවෙයි ඕනම අරමුණක් හරහා කෙලස් කපන්න පුළුවන් එහෙම නැත්නම් සතිය වඩන්න පුළුවන් ධර්මෝජාව ලබන්න පුළුවන් විපස්සනා ඥාන ලබන්න පුළුවන් ඒක නිසා යෝගාවචරයා මුලින් මුලින් ලීසි තනකින් සතිය වඩන්න ඉගෙනගෙන අන්තිමට මේ දානේ වළඳන වේලාවල් වල හැම තැනකදීම සතිය වැඩිමේ අර ආනන්ද හඳුරු වගේ ආහාරන් නිසාය ආහාරම් පජාත ආහාරයම කර්මස්ථානයක් කරගෙන ආහාරය ගැනීමට තියෙන ලොල් බව, ගිජු බව, රස තෘෂ්ණාව කියලා. මේකට කියන්නේ රස තෘෂ්ණාව දුරු කරනවා. ඉතින් මේ දැන් කාලේ මේකත් ටිකක් කතාවට අතුරු කතාවක් වෙනන බෞද්ධ භාවයේ සඳහන් මතක් කරන්නේ මේ මස් මාළු කන්න එපා එහෙම නැත්නම් මේ සත්ත්ව මේ ආහාර ගන්න හොඳ නෑ කික නානා ප්‍රකාර කතා කරන සරුවචනංශේ සඳහන් කළේ ඒක සත්ත්ව මාංශයක් වුණත් එළවලු වුණත් රස තෘෂ්ණාවෙන් වළඳනවා නම් ආපත්‍ති කරයි. ප්‍රශ්නේ තියෙන්නේ ගන්න දේ නෙවෙයි ඒකට තියෙන රස තෘෂ්ණාව. රස තෘෂ්ණාවෙන් යුක්තව යම් කිසි කෙනෙක් කියනවා නම් මම පොළොස් සම්බුල් කන්න කැමතියි කියලා ඒත් මස් මාළු කෑවා වගේම ආපත්‍ය සිද්ධ වෙනවා. ඒ මනසට ඒක නැතු බෑ. මස් මාළු කෑවයි කියලා ඒක කිසිසේත්ම ਸਰවඥාන්සේ වෙනසක් දකින්නේ නැහැ. දැන් මේ අලුතෙන් හරි රැල්ලක් තියෙනවා. මේ එළවලු කණ්ඩ මේ එළවලු කකා ඉන්න තියෙන සංසාරයක් නෙවෙයි මේක. මේක ගෙවන් කොල්ලා නිවන් දකින ඉතන සංසාරයක්. මේ හොඳ ආහාර කෑවයි කියලා මොකක්වත් නැහැ මේකේ. කන කන ආහාරයක තියෙන කෙලෙස්. කොයි ආහාරයකවත් නැහැ. ඒක මේ හෝල්සම් ෆුඩ් කියලා. මේ හදාගෙන කන්දාරේ කකා කකා යන්න හිතුවට මෙව්ව නිකන් බුදුහාමුදුරන්ගේ බණ පටලවා ගැනීම. කරන්න තියෙන්නේ ගන්න ගන්න පිටක් පාසා තමයි වළඳනදී සතියෙන් යුක්තව පාවිච්චි කරන එකයි. සරුවඥන් වහන්සේත් මස්මාළු වළඳලා තියෙනවා. සරුවච්චන් වහන්සේටත් කෙලින්ම ඇවිල්ලිවලා දෝෂාරෝපණය කරලා තියෙනවා. ඔබ වහන්සේ මස්මාළු කනවයි. ආමගන්ධ සූත්‍රය කියවන්නේ දිග සූත්‍රයක් ඕකමයි මාතෘකාව. සරුවච්චන්සේ අහන ඔබ දන්නවද ආමගන්ධ කියන්නේ මොකද්ද කියලා? ඒ බමුණගේ. මොකද බමුණෝ මේ සත්‍යමාන්ත කණේ නැති ගවයා දේවත්වයෙන් සලකන කෙනෙක්. එතකොට ඒ බමුණා කියනවා මස්මාළු ගැන බුදුරජාණන් කියන මස්මාළු නෙවෙයි කන දෙයට ඇති කෑදරකම රස තෘෂ්ණාව රසගේදය ඒක කොයි දෙයක ඇවත් හිටිනවා ඒ වගේම තමයි සතුන් මෙරීම ආමගන්ධයක් හොරකම් කිරීම ආමගන්ධයක් ආදී වශයෙන් නමුත් මේ කන දෙයෙන් පිරිසුදු වෙන්නේ නැහැ මිනිස්සෙක් කෙලසෙන්නේ නැහැ ඒ කන දෙයට දක්වන ගිජු භාවයේ මත තමයි තමන්ගේ තියෙන පිරිසුදු වීම හෝ කෙලසීම සිද්ධ වෙන නිසා ආහාරන් නිසා ආහාරම් පජහත කියන එක සරුවචනාංශගේ බොහොම විප්ලවීය ප්‍රකාශනයක් ආහාරය දුස්සීල වෙඳගෙන අනුන් දෙන දේ වළඳනවනම් අපායට ගිහිලා කරන්න වගේ යකඩ ගුලියක් ගින්නේ කොහොඳයි. නමුත් ආහාරය හොඳට ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව වළඳනවනම් පිටක් පිටක් පාසා ආහාරය නිසාම ආහාරය අතාරින්න. ඉතින් අපි මේ වගේ පැත්තකට වෙලා, ඉදිරින් දොරින් වෙන් වෙලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා බණ භාවනා කරනකොට අපි දැනගන්න ඕනේ වර්ගවල මේක කෑවොත් යකඩ ගුලි ගිලින්නයි වෙන්නේ. හරියට මේක කරගත්තොත් මේ ලැබෙන දේ අපිට රහතන් වහන්සේ කෙනෙක් වගේ බුදු කෙනෙක් වගේ බැරි වුණාට ටික ටික ටික ටික සම්බන්ධ කරගත්තොත් මේ පිටක් පිටක් පාසා වළඳන වෙලාවට මෙනෙහි කරන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න ඒක ලොකු සංස්කෘතියක් ඇති කරලා දෙනවා ලොකු මහත්ම ගතියක් ඇති කරලා දෙනවා ලොකු මේ මෙලෙක් ගතියක් හැදිච්ච ගතියක් ඇති කරලා දෙනවා. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ ඔය පොඩි කෙනෙක් පැවිදි කරනකොට උගන්වන සේක්ෂා පදවල ආහාර ගැනීම සම්බන්ධව සේක්ෂා පද ගාණක් කියලා දෙනවා. මෙන්න මෙහෙමයි ආහාර ගැනීමේදී කටයුතු කරන්න ඒ නිසායි දාන දෙන කෙනාට සද්ධාාවක් පහළ වෙන්නේ. දාන දෙන කෙනාට කුසලයක් උපදින්නේ. ඒ දානේ වැළඳෙන ස්වරූපේදී බලලා. ඉතින් ඒක සලකන්න ඕනේ. මේ සූත්‍රය හමාර වෙනකොට සරුවචනන්සේ සඳහන් කරනවා විශේෂම භික්ෂුවක් අනුන් දෙන දාණින් යපෙන භික්ෂුවක් ඒ කටයුත්ත නිසා දෙන දායකයාට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට කටයුතු කරන්න ඒ කටයුතු කරන්නේ කොහොමද? දානි ගන්න වෙලාවේදී ඉවසිල්ලෙන් සතියෙන් කටයුතු කරන්න. ඉතින් ඒක සම්බන්ධව ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙන සංසිද්ධියක් තියෙනවා. අනුරාධපුර යුගයේ ලංකාවේ වෙන්න ඕන එක වෙලා තියෙන අනුරාධපුර යුගයේ වෙන්නේ නැති වැඩිමාල් ස්වාමීන් වහන්සේ නමක් එක්ක පුංචි සාමණේර කෙනෙක් හීල් දාන්නට වදිනවා. හීල් දාන්න වැඩියට පස්සේ හම්බ වෙන්නේ හීල් බතක් සීතලට. ඒ ලොකු හම්දුරන්ට සෑදාන සැකයක් තියෙනවා පොඩි හම්දුරෝ මනාප නැහැ මේකට. සීතලයට වළඳන්න. එතකොට ලොකු ආහමතුරෝ පොඩි ආහමතුරන්න කියනවා සාමනීර නම දිව පුච්ච ගන්න එපයි කියලා. පොඩි ආහමතුරෝ කල්පනා කරන යකෝ මේ සීතල ඇල්හාලේ බතක් අද්දී ලොකු ආහමතුරෝ මට කියනවා දිව පුච්ච ගන්න එපයි කියලා. මොකද්ද මේකේ අර්ථය කියලා ඒ ආහමතුරෝ එතනම සිහිට නගා ගන්නවා මම මේ සීතල බත හීලට හම්බ වෙලා මේකට ද්වේෂයක් ඇති කරගත්තොත් මට අපායට යන්න වෙනවා. ඊට පස්සේ මගේ කට අරවලා යකඩ රත් වෙච්ච යඬුවකින් ගිනි කුලියක් දැම්මට පස්සේ තොල් පිච්චෙනවා. දිව පිච්චෙනවා, උගුර පිච්චෙනවා, හීම් බඩවල පිච්චෙනවා, මහ බඩවල පිච්චෙනවා, පල්ලෙහාට බහිනවා. ඒක නිසා මේ වළඳන වෙලාවේදී මේ ඇල්ලහල හීල් බතට මට ද්වේෂය පහළ නොවෙන්නයි මගේ ලොකු හාමුදුරුව මේ කතා කරන්න කියලා ඒකම ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ හාමුදුරුව එතරම් rahat වෙනවා. ඒක නිසා ඒ පොඩි හාමුදුරුව පසු කාලේ උදාන ගාතාවක් කියනවා උපජ්ජායෝ මේ භුඤ්ජමානෝ ශාලිකූරං සුනිබ්බුතං මාහේවං සත්වං සාමනීර ජීවා ඡාපේති අසඤ්ඤතා මම අපේ ලොකු හාමුදුරුත් එක්ක උපධ්‍යාන වාසෙත් එක්ක දාහනේ වළඳනකොට ශාලිකූරං සුනිබ්බුතං හොඳට නිමිච්ච හීල් බත වළඳනකොට ලොකු හාමුදුරුවෝ මට කිව්වා මාහේවං සාමනීර ජීවං ඡාපේයි අසඤ්ඤතෝ එළබාගත් සිහියෙන් තොරව සිහිය මුලා කරගෙන වළඳන්න ගිහිල්ලා දිය පුච්ච ගන්න එපයි කියලා මට කිව්වා. එතකොට උපජ්ජහයෝ වචෝ සුත්වා ඒ උපජ්ජහනගේ වචන අහලා සංවේබ සංවේග මලබින් තදා මට එදාම සංවේගය පහළ වුණා මේ වළඳන පිඩේදී මම නිසි සංඥාව, නිසි ප්‍රතිවේක්ෂාව, නිසි සතිය, නිසි අප්‍රමාදේ නැතුව වැළඳුවොත් ඒ කාන්තේ මේ ආහාරය පිළිබඳව පිළිකුලක් මට තරහක් එන්න ඉඩ තියෙනවා. අකමැත්තක්, අමනාපයක්, එහෙම නැත්නම් නුරුස්නා ගතියක් එන්න ඉඩ තියෙනවා. ඒ හොඳටම ඇති දීර්ඝ චිත්ත ප්‍රවෘත්තියකට. ඒක දිගේ ගියා නම් මේ ඇතිවෙච්ච අර ද්වේෂය නිසා මට කොච්චර සංසාරයක් ඉන්න වෙයිද දන්නේ. ඒ නිසා මට එතනම ලොකු සංවේගයක් පහළ වුණා ඒකාසනයේ නිසීදිත්වා ඒ ආහාර ගන්න ඉඳ ගන්න ආසනයේ ඉඳගෙන මම ඒ සංවේගය පදනම් කරගෙන අරහන්තන් අපාපුනි මට රහත් වෙන්න පුළුවන් වුණා ඉතින් ඒක නිසා යම් කිසි විදියකට මේ පොඩි ආමඳුරෝ කල්ැතුව අරියවංශ සූත්‍ර දේශනාව අහලා තිබුණ නැත්නම් පොඩි නම ජීව පුච්ච ගන්න එපා කියනකොට තේරෙන්නේ නමුත් මේ ආමඳුර මේක දන්න නිසා පොඩි ආමඳුරට කියනකොටම ඒ ස්වාමීන් වහන්සේ සංවේගය ඇති වුණා. මේකට බොහොම කිට්ටු කතාවක් ඔය බුරුමේදී සඳහන් වෙනවා. බුරුමේ ඔය ශාසනය පිරිනකොට අවසානට ඇතිවෙච්ච නිකායට ස්වීජින් නිකාය කියලා කියන්නේ. අන්නේ ස්වීජින් නිකාය ලොකු හාමුදුරුවෝ එතකොට අනෙක් නිකායවල අතර ලොකු මේ ජනප්‍රිය භාවයක් තියේදී ඊ타ත්ම සිල්වන්තව අලුතෙන් වැඩපිළිවෙලක් පටන් ගන්න තිබුණා පටන් ගන්න තියෙනවා දැන් මම හිතා අවුරුදු 200කට ටිකක් වැඩි නැවතත් විනය නැවතත් ධර්මයේ හරි ගසන්න. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට ජනප්‍රියතාවකුත් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඒ වෙනකොට ස්ථාපිත තිබුණු අනෙක් නිකායවලින් කෙනෙහිලිත් ඇවිල්ලා තියෙනවා. දවසක් උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා ඒ හේති කරන්නේ සාමාන්‍යයෙන් දැන් මිනිස් අනවනේ කරනා වගේ ඇවිල්ලා ඒ කුස්සියේදී උයන්නේ. උයපි වගේ නෑ. ඒ කුස්සියට ඇවිල්ලා උයලා පිළිගන්නවා. ඉතින් මේ හාමුදුරුවෝ ලොකු හාමුදුරණ දාන බෙදලා තියෙන උපාසකම්ම බිත්තරයක් බදලා තියලා තියෙනවා. ලොකු හාමුදුරුවෝ භාගයක් වළඳලා උපස්ථානය කරන සාමණේර හාමුදුරුවන්ට භාගයක් තියලා තියෙනවා. ඉතින් ඕනේ ලොකු සාමින්නාසේ 12ට ඉස්සලා වළඳලා සාමණේර නමටත් වළඳන් දීලා තියානේ ඉක්මනට දාන වළඳලා ගියාට පස්සේ උපාසකම්ම පොඩි හාමුදුරුවන්ට කතා කරලා උපස්ථායක හාමුදුරන්ට 12ට ඉස්සලා වළඳන් කියලා ඊපස්සේ අර හාමුදුරුවෝ ගත්තකමම අර bitter කෑල්ල කාලා තිනවා කාල වමනේ කරන්න පටන් අරගත්තලු කද්ද බල තිත්තයි. දානේ වළඳ ගන්නත් නැහැ ඔක්කොම උඩට බඩට ගහන්න හදනවා. පාසකම දුවන ගිහිලා ඒකට වෙදකම් කරලා ඉවර වෙලා දැන් බය හිතුනලු යකෝ දැන් ලොකු ස්වාමීන් වහන්සේ මේකේ ඉතුරු පිටර ගෑල්ල වරඳලා දැන් මොනවා වෙනවද දන්නේ නැහැ කියලා ගිහිලා ලොකු ස්වාමීන් වහන්සේත් ඇඳේ ඉනවල ඇහුවලු අනේ ස්වාමීන් වහන්සේ මේ බිත්තරේට මේ එළඟි තෙල් කියලා දාලා තියෙන දොඹ තෙල්. ඉතින් ඒක තිත්තට පොඩි ආම්දුරන්ට වමනයන්ට පටන් ගත්තා ඔබ වහන්සේට මොකද කියලා. මටත් නම් තිත්ත ටිකක් දැනුණා ඒ වුණාට හදන උපාසකම්මගේ හිත කොච්චර සද්ධාවන්ට වෙත් ඇද්ද කියලා මම හිත හදාගත්තා කිව්වා. මේ හදන උපාසකම මොනතරම් සද්ධාවෙන්ද මේ කරන්නේ. ඉතින් Tamanවත් පිට පිටර එකක් නැතුනේ ගෙදර ඉඳලා ගේන්නේ. කියලා හදනකොට ඒක සීපත් කළා මම මගේ හිත නරක කරගත්තේ නැහැ කියලා. ඉතින් ඒ ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේට අපත්‍ය උනේ නැහැ ඒක. නමුත් ඒ පාසකමට ලොකු කනගාටුවක් ඇති වෙලා තියෙනවා. පස්සේ ඒක රට පුරාම ප්‍රසිද්ධයි. ඒ දානයක් වළඳනකොට අපිට කවදාකවත් අංග සම්පූර්ණ දාන වේලක් අංග සම්පූර්ණ මනදොල විදියට සම්පූර්ණ පුළුවන් කමක් නැහැ මේ ලෝකේ කවදාකවත් එක හම්බ වෙන්නේ අපි කොච්චර දෝ කැම ගන්නවා ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ආහාර හතර වර්ගයේ පිළිබඳ පොතක් ලියලා උන්වහන්සේ බොමල මම හිතනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේගෙන් ලිවිච්ච හොඳම රචනය වෙන්න ඇති. ඒකෙදී උන්වහන්සේ කියනවා මේක මිනිස්සෙක් කවුරුදු 80ක් 90ක් ජීවත් වෙනකොට මුඛයෙන් ඇවිල්ලා ගුදයෙන් පිටවිච්ච ආහාර ප්‍රමාණය ලොරි කීයක් වේද කියලා. කෝච්චි ලෝඩ් කීයක් යන්න පුළුවන්ද කියලා. කොච්චරක් මේකට දානවද? තේ මේක දන්නේ නැහැ ප්‍රමාණය. හැමදාම රසමසුළු වෙනස් කර කර රස වෙනස් කර කර ප්‍රමාණ වෙනස් කර කර පාට වෙනස් කර කර ගඳ වෙනස් කර කර දැම්මට මොකද මේකෙන් දාන ප්‍රමාණය ගණන් කරලා බැලුවොත් කීයක් ලොරි ලෝඩ් හිටියද කියලා. ඔය නිස්සන්නවනේ පල්ලෙහා කාශ්‍යප සරුවචන් වහන්සේ කාලේ වෙච්ච සිද්ධියක ෆොටෝ එකක් අඳලා තිනවා අර කන්දක් උඩට සංඝවංශලා හත් නමක් විතර වැඩම කරලා ඒකෙදී ඒ ගත්ත අප්‍රතිජත ප්‍රයත්නය නමුත් අපේ කටුකුරුදී ඥානানন্দ ස්වාමීන් කියන ඕක නෙවෙයි උතන අඳින්න තිබ්බේ වෙන චිත්‍රයක් අඳින්න ඕන එළුවම මොකද්ද මේ සංඝයා වහන්සේ නම කන්දක් උඩට වෙලා ඉඳගෙන කට අයාගෙන ඉන්නව අඳින්න ඕනලු. ජීවෝ 100ක් විතර බත් ඇටයක් කර තියාගෙන වෙලාවට කටට තල්ලු කරනවා. හාමුදුරුව කට අරගෙන ඉඳද්දී ඇඳනම් බොහොම වටිනවා කියලා කියනවා. මොකද මේ තරම් ගිහියෙක් මේකට මහන්සි වෙනවා. ඔය බත් ඇටේ හොයාගෙන ඇවිල්ලා සංඝයාට කවන්න. සංඝයාට තියෙන කට අරගෙන බලන් ඉන්න එක විතරයි ගිහිය ගෙනලා දාන. නමුත් මේක කාලා නැත්තම් කියනවා වළඳලා ඒකේ ප්‍රතිවීක්ෂා හරියට කෙරුවොත් ඒක ශීල අලංකාරයක් වෙනවා, සමාධි අලංකාරයක් වෙනවා, ප්‍රඥා අලංකාරයක් වෙනවා. නමුත් එතනදී අසීහියෙන් අප්‍රමාදව සංඥාවකින්තරව අසංඥිතව වැළඳුවොත් අන්නතර විදිහේ අපායේදී විඳින්න වෙන දුක් විඳින්න වෙනවා. ඒ නිසා යෝගාවචරයක් වෙනකොට සාමාන්‍ය කාම්භෝගී ගිහියෙකුට වැඩිය මේක පිළිබඳව සැලකිලිමත් නොවුනොත් කොයි කොයි අතර අපාය අතට යයිද නිවන් අතට යයිද කියලා කියන්න බෑ. ඒ නිසා කිසිම ආහාර වේලක් කිසිම පිටක් කිසිම ආහාර පිටක් අපිට දෙවෙනි කොල්ල සලකන්න බෑ. හැම ගන්න පිටක් පාස ඒ ඒකට ප්‍රතිවේක්ෂාමය යුක්තව එල්ම සිටි සීයෙන් යුක්තව සතියෙන් යුක්තව වළඳනවා නම් ඒක කැම මේසි කියලා කියන්නේ විශේෂයෙන්ම භාවනා සඳහා මධ්‍ය මධ්‍යස්ථානයක් වෙනවා කර්මස්ථානයක් වෙනවා. ඉතින් සමහර මහසි භාවනා ක්‍රමයේ තියෙන සෑම තැනකදීම කර්මස්ථාන දෙන ගුරුවරයා අනිවාර්යයෙන්ම යෝගාවචරෝ කැම ගන්නකොට එතන ඉන්න ඕනේ. බෙදා ගන්න ප්‍රමාණය, කතා කරනවා, බහ කරනවද, වළඳනකොට සීයෙන් ඉන්නවද කියලා අනිවාර්යයෙන්ම ගත කරනවා. බුරුමේ පණිතාරාමයට ගියත් ඔක්කොමලා පිළිවෙලට එන්න ඕනේ නිස්සද්දව තමන්ට අවශ්‍ය ප්‍රමාණය බෙදාගත්තා මේසිට ගිහිල්ලා වාඩි වුණා වාඩි වෙනකන් සයඩෝවල් ස්ටේජ් එකක් උඩලා ඉඳගෙන බලාගෙන ඉන්නවා මොනවා හරි වෙනසක් වෙනවාද කියලා. එකම කෑල්ලක්වත් වැඩිපුර වේදා ගන්න බෑ. මොනවත් ඉතුරු කරන්න බෑ. ඒ ප්‍රමාණය හරියට ගන්න ඕනේ. එක්කෙනෙකුට තව කෙනෙක් බෙදන්නත් බෑ. ඒ වගේම සද්ද කරන්නත් බෑ. නිස්සද්දව ආහාර ටික ගන්න. ඔක්කොම ඉවරනට පස්සේ සයඩෝ වාඩි වෙලා සයඩෝගේ දාන ටික අරගන්න. ඒ නිසා ඒක ලොකු මේ පෙරහුරුවක්. එහෙම නැත්නම් බොහෝමත්ම නැවතිල්ලේ ඊ타මත්ම මේ ගෞරවයෙන් කරන වැඩක්. ඒ නිසා අර ආහාර පිළිබඳ තියෙන රසගේදය ආශාව අර ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව වැළඳීම හරහා ලොකු හික්මීමක් බාටපත් වෙනවා. ඒ වාගේම තමයි සරුවචන් වහන්සේ ඒ පූර්ව බුද්ධ ශාසනය නැති වුණාට අවුරුදු 20ක් විතර යනකොට උදේවරුව පමණක් වෙන් කර ආහාර සඳහා හවසට විකාලෙට ආහාර නොගැනීමට තීන්දුවක් අර කරගත්තා. ඉතින් මේකත් ඇත්ත වශයෙන්ම Brahmacharya අනුග්‍රහය පිණිස කරන්නේ මොකද එතකොට ආහාර වෙනුවෙන් ගත කරන්න තියෙන වෙලාව ගොඩාක් අඩුයි. උදේ වරුවේ විතරයි ගන්න හරියක් අරගන්නේ හවස වරුවේ ඒ මේ ප්‍රධාන ආහාර ಜಾති ගන්න ගිලම්පස කීයපෙනවා. ඒ වාගෙම තමයි කාමභෝගීන් අතර විශේෂම ආහාරය තමයි රාත්‍රී ආහාරය. ඒක කාලා නටන එක තමයි කරන්නේ. පහටි දානකොට හැමදාම ඇත්ති වෙන්න කාලා ඉතින් සින්දු කියලා නටලා අනිකුත් කාම ක්‍රියා කරන්නේ ඒක කරන්න බෑ ඔය විකාල භෝජනේ වැළවිච්ච කෙනාට. ඒ නිසා සර්වචනාංශේ බොහෝම අපිට උපදෙස් දීලා තියෙනවා මේ ආහාර සම්බන්ධව කෙනෙක් ආහාරය නිසාම ආහාරයෙන් ගැලවීමට ඉතින් ඒකෙදී අපි අර ඊයේ සිවුර පිළිබඳව මතක් කරන වෙලාවදී ගත්තා වගේ ආර්යවංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට ඊතරීතර පින්ඩපාත සන්තුට්ඨිය පිළිබඳව අර වාගෙම බොහෝමත්ම සාරාංශකේ කල්පලක්ෂයක තියෙන තමන් වහන්සේගේ අත්දැකීම් ටික පිටු කරලා භික්ෂුන් වහන්සේලා අතරපත් කරලා තිනවා මම ඊයේත් කියපු විදිහට ඒක භික්ෂුන් වහන්සේලා සඳහා යොදපු සූත්‍රයක් වුණාට ඒ අශෝක අධිරාජයන් වහන්සේගෙන් පස්සේ අධිරාජයන්ගෙන් පස්සේ ලංකාවේ ඉතාමත්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා දැනටත් ඒ ආර්යවංශ බණ පොළවල් වල ඒ ලියලා තියෙන සෙල්ලිපි වල සඳහන් වෙලා තියෙනවා රජුරෝ කොච්චරක් මේකට අනුග්‍රහ කරලා තියෙනවද කියලා. ඒ නිසා ඒ ආර්යවංශ සූත්‍ර දේශනා කරන ස්වාමීන් වහන්සේලා ජාතික වස්තු බවට පත් කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා නින්දගන් දීලා ඒ නින්දගන් වලින් හම්බෙන දේවල් එකතු කරලා මාස 6කට සැරයක් මාස 3කට සැරයක් ආදී වශයෙන් නැවත නැවත ගිහියත්තන්ඩ මේක අහඬ සකස් කරලා දීලා තියෙනවා. එතකොට ගිහියත්තු මේ අනවශ්‍ය විදිහට මේ කෑම විචූර්ණ කරන්න ගිහිල්ලා කාලේ නාස්ති කරගන්නෙත් නැතුව ලෙඩ වෙන්නෙත් නැතුව කාලේ ඉතුරු කරගෙන බණක් භාවනාවට පෙළඹෙන ගතියක් තිබිලා තියෙනවා. ඒ නිසා ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ හෝති iterator පින්නපාතේන. මේ ශාසනයේ භික්ෂුව ලදයම් පින්නපාතයෙන් සතුටු වෙනවා. ඒකට කියන්නේ සපදාන චාරිකාව කියලා. පින්න පාත පාත්‍රය ගත්තාම එක ගයක්වත් අතාරින්නේ නැතුව ගයක් ගයක් පාස ගිපිලි වලින් පිරිසිදා වඩිනවා කියන්නේ. දැන් අපි Nissan වනේ කරන එක ඒක ටිකක් કૃතිමයි. එතකොට දායකත්වය ඇවිල්ලා හදලා සංඝයා වහන්සේලාට එක සම්පූර්ණ වේල සපයලා දෙන එකයි තියෙන්නේ. ඒචි මම හරි ආශය ඇතර දායකයෝ එන්නේ නැතුව අපිට දාන දෙන්නේ නැතුව අපිට බැනලා ගමේ පින්න පාත යන්න කිව්වොත් එහෙනම් පොලිමේ 20ක් විතර ගම හරහා ගියොත් කොච්චර ලස්සනට හිටියේද කිව්වට අහන්නේ දායකෝ කැමති නැහැ අපි පින්න පාත යනවා දායකෝ කැමති උයාගෙන ඇවිල්ලා දෙන්න තමයි නමුත් අවුරුදු 40 ගාණක් විච්ච චාරිත්‍රයේ ඉතින් ඒ ලදයම් ඒ පින්න පාතේ යැපෙන ගතිය ලදයන් පින්නපාතිකෙන් සතුටු වෙන ගතිය ඒක මම හිතන්නේ පැවිදි වුණාට පස්සේ විතරක් ලැබිය හැකි සතුටක් ගිහින් මේවා කියපුවම මම හිතනවා ගියෝ ඊර්ෂ්‍යා කරයි කියලා අපිට. මොකද ඒක කියන්න බෑ. ඒ නිසා ඒ සර්වචනාංශ ඉස්සර බෝධිසත්ව කාලේ ඉඳලා තියෙනවා මහා ජනක කියලා රජ කෙනෙක් විදියට. ඉතින් වෙන කරන්නම දෙයක් නෑ රජකම් කරන්න වෙනවා. නමුත් එයාගේ එකම ආශාව තිබිලා තියෙන්නේ පැවිදි වෙලා මේ පැවිදි සැප විඳින්න. ඉතින් හීනෙන් නැත්නම් තනි වෙනකොට කල්පනා කරනවලු කවදද මම මේ පැවිදි සැප ලබන්නේ කියලා. ඒක නිසා යදා සත්තදාමේගේ ඕවට්ටෝ අල්ලචීවරං පිණ්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂ්‍යති කියලා ඒ ඒ රජුරෝ හීනෙන් හිතා මේ හිතින් හිතා ගන්නලු හද්ද වැහි වහින වෙලාවක ඇඟට සිවුර අල්ලා බදාගෙන තෙමිලා තියෙන වෙලාවේ බඩසුලේ පාත්‍රය හංගවගෙන මං කවදා පින්න පාතේ වඩීදෝ කියලා නිතර හීනමවනවලු. බද වැස්සේ ගියක් ගියක් පාස පින්න පාතේ වඩින්න ගත්තා. ඉතින් ඒක රාජවෙජ්ජි රජුරුවන්ගෙත් මන අපේ ලද දෙයකින් සතුට වෙන එක. ඒ නිසා පින්න පාතේදී තියෙන එකම සතුට يعني කවදා ලොරි ගණන් කෑවත් කෝච්චි ගණන් කෑවත් එක එක්කත් ඔක්කොම අකාල මරණ. කාලෙට මැරෙන්නේ නැහැ කවුරක්. කාල මරණා කියලා කියන්නෙත් නැහැ. අකාල මරණ තියෙන්නේ කාල නෙමෙයි මැරෙන්නේ. කාල මරණය සිද්ධ වෙන්න නම් ලද දෙයින් සතුට වෙන්න ඉගෙන ගන්නවා. ලදදීන් සතුට වෙන්න ඉගෙන ගන්නත් ওই පින්න පාතෙන් ලදදී සතුට වෙන එක පුදුමාකාර ආධ්‍යාත්මික වටිනාකමක් තියෙනවා. වෙන දේවල් වල ලැබෙනවට වැඩිය. ඒක නිසා සරුවච්චන් වහන්සේ තමන්ට සක්විති රජකම තියෙද්දී <coughs> යුව රජව ඉඳද්දී රාජභෝජන රත්තරන් භාජන වල පිළියෙල කරලා දෙපැත්තෙන් රාජකන්‍යාවන් ඇවිල්ලා පවන් සලද්දී එහෙම නැත්නම් සුදු හඳුන් අඹරද්දි වළඳපු බුදුහාමුදුරෝ ගිහි කිය අතහැරලා ගිහිල්ලා මැටි පාත්‍රයක් අරගෙන රජගහනුවර බින්දපාති ඉස්සල්ලාම ගිය දවසේ ඒ ඒතකොට බිම්බිසාර රජුණන් පණිඩක් ගිහිලා තියෙනවා ගාන්ධාරයෙක් හරි දෙවියෙක් හරි බ්‍රහ්මෙක් හරි බින්දපාති ගියයි කියලා මේක අරගෙන ගිහිල්ලා ඒ ගන්ධා පර්වත පාන්තයට ගිහිල්ලා ਸਰුවචනාංශ ඉස්සල්ලාම රජ වෙන්න හිටපු සක්විත රජ වෙන්න හිටපු ඒ මේ තාපසතුමා ඉස්සල්ලාම දැක්කලු පිණ්ඩපාත පාත්‍රයේ Taman ඉස්සරහ තියාන දැන් මේක වළඳන්න. එතකොට අර රජ සැප විඳපු කෙනාට මේ එක එක gederin වැටිච්ච එක එක ව්‍යංජන එක එක පාටපත් ඔක්කොම දකිනකොට බොක්ක කටෙන් එන්දාවලු. කොහොමද මේක වළඳන්නේ කියලා. ඒ වෙලාවේදී අදිෂ්ඨාන කරගත්තලු මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධ කරගන්න ඕන නම් මම අනිවාර්යයෙන්ම හම්බ කරන කණ එක තුච්චයි, හම්බ කරන එක නිහිනයි, හම්බ කරන එක හොඳ නැහැ. හිඟාගෙන කණ එක තමයි හොඳම දේ. ඒ නිසා මම කවදා හරි මේකට පුරුදු වෙන්න ඕනේ කියලා ඒ පිටු හදාගෙන වළඳන්න පටන් ගත්තයි කියලා. ඒ නිසා සරුවචනාංශයේ පුදුමාකාර ආදර්ශයක් තිබ්බා. මේ පින්ඩපාත භෝජනයේ විතර උත්තරම භෝජනයක් කොහොක්වත් නැත්තේ නෑ. ඉතින් ඒක තමයි අද වෙනකම්ම ඇත්තටම අපි පුංචි කාලේ පින්නපාත හාමුදුරුවෝ දකින්න හිටියේ නෑ. අපි ගමේ එක හාමුදුර කෙනෙක් විතරක් හිටියා. අපි ඉස්කෝලේ යනකොට මතකයි කුඩයක් අල්ලන පාත්‍රය තියන පින්න පාත යනවා. ඒ නැත්නම් පින්න පාතයක් දකින්න තිබුණා. දැන් හෙදෙන දරුවන්ට යම් ප්‍රමාණයකට ඒක ලැබිලා තියෙනවා. ඒ වගේම අද ඒ පින්න පාතේ වැඩිම බොහොම නම්බුකාර බොහොම වටින බොහොම සාසනික කටයුත්තක් වඩපත් කරගෙන තියෙනවා. ඒක ඇත්තටම ජාතියට අපිට හම්බෙච්ච ලොකු වාසනාවක්. ඒ ඒ පින්නපාතයකින් ලදයන් පින්නපාතයකින් යැපෙන ගතියේ තියෙන සතුට ආහාරය ලබන්න පුළුවන් උපරිම සැපේ කියයි. සන්තුට්ඨෝ හොති iterator පින්ඩපාතෙන්. iterator පින්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදී. ලද යම් පින්ඩපාතයකින් යැපීමේ සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඕනේ. ඒතර තමයි මේ හැදෙන પરම්පරාවකට තේරෙන්නේ මේ පුලුවන් තරම් රසමස උරවලින් බඩ පුරෝණ එක, කය පුරෝණ එක ඒකාන්තයෙන්ම heart attack වලට බලපාන. ඒකාන්තයෙන් blood pressure එක නගිනවා. ඒකාන්තයෙන්ම උනට වැඩි තර වෙනවා. අද ලෝකේ තියෙන ප්‍රධානම රෝග ටික ඕවා. ඇමරිකාවේදී කිසිම ගෙදරකින් ගේන කෑමක් කන්න දෙන්නේ ඉස්කෝලේ කැන්ටිමෙන් කන්න ඕන. මොකද අම්මලා තාත්තලා හදලා දෙන දේවල් වල ඒ අනවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ. ඕස්ට්‍රේලියාවේ දැන් ඒ ඒ ළමයින්ගේ තරබාරුභාවය බරපතල ප්‍රශ්නයක් කළා. මොකද ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ කොච්චර කන්න ඕනද කියලා අම්මලාට තාත්තලාට තේරෙන්නේ නැත්නම් දෙන්න ඕනද කියලා. ඉතින් අන්තිමට අර ඊ타මත්ම ළමා කාලෙදී තරබාරුව වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ දරුවන්ට මේ පණිවිඩේ යන්න නම් තමයි ලදයන් දෙකෙන් සතුටු වෙන්න දැනගෙන ලදයන් දෙකෙන් සතුටු වීමේ ಗುಣ කතා කිරීම තමයි අපි මේ බෞද්ධ සංස්කෘතිය හරහා ලෝකෙට දෙන්න තියෙන පණිවිඩය. දෙවෙනි પરම්පරාවට දෙන්න තියෙන පණිවිඩේ. එතකොට ආහාර ලෝකේ නිපදවන ප්‍රදේශය කාටත් වගේ ඇති වෙන්න තියේ. දැන් එහෙම නෙවෙයි තියෙන්නේ. තියෙන කට්ටිය පුළුවන් තරම් ඒකෙන් භෝජන සංග්‍රහ පවත්තන අතර නැති ඇත්තන්ට උලා කාගෙනවත් ඉන්න බෑ. අද උගදෙනෙක් දන්නේ නැහැ ලෝකේ නිපදවන ධාන්‍ය වලින් 40ක් පාවිච්චි කරන්නේ මත්ද්‍රව්‍ය හදන්න මන්තිසාර හදන්න. ඒක නිසා බඩගින්නේ ඉන්න මෙච්චර ජනතාවක් ඉඳද්දී 40කට වැඩි ප්‍රදේශයක් බියර් හදන්නයි වෙන එක එක මන්තිසාර හදන්න ගන්නවා. ඉතින් ඇති මිනිස්සයා තෙලෙන් කාලා කිරෙන් අත හොදාගෙන මධ්‍යසාරත් බිල බුදිය ගන්න. නැති මිනිස්යාට බඩගින්න තමයි තියෙන්නේ. කවදාකවත් මේ එලඹ සිටි 100කින් කටයුතු කරලා ලැබෙන මේ උත්තරේ අර විදියට මධ්‍යසාරයෙන් මත් වෙලා ආහාර ගන්න මිනිහට තේරෙන්නේ නැහැ. අන්න ඒකට තමයි මේ සරුවචනාංශය දීලා තියෙන්නේ ලදයම් ආහාරයෙන් සතුට වේයන් ලදයම් ආහාරයෙන් සතුට වීමේ ಗುಣ කතා කරන්න ආන්න ඒක තමයි ආර්ය වංශ වෙලා තියෙන්නේ එවැනි දෙයකට දදියම් මාර්ගයෙන් සතුටු වෙන කෙනෙකුට ලදියම් මාර්ගයෙන් සතුටු වීමේ ಗುಣ කතා කරන කෙනෙකුට නිග්‍රහ කරන්න පුළුවන් කෙනෙක්. බුද්ධ ඥානසේ සඳහන් කරනවා සාරා සංකේ කල්පලක්ෂයක් පුරා මම බලාගෙන ආවා නසං නසංඛීයන්ති මේක කවදාකවත් සංකීර්ණ වුණේ නැහැ. මේකට කවුරක්වත් මේ මේක සකස් කරන්න ගියේ නැහැ. මොකද මේක තමයි උත්කෘෂ්ඨම දේ. ඒ වගේම බුදුරජාණන් සඳහන් කරනවා මේ බුද්ධ ශාසනයේ මේක කලවම් වෙන්නෙත් නැහැ කවුරුත් මේක කෙලසන්නෙත් නැහැ මත්තර පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනයේත් මේක කලවම් වෙන්නෙත් නෑ මේක පහත් වෙන්නෙත් නෑ සරුවචන සඳහන් කරලා තිනවා මේ විදිහට ලදයන් ආහාරයෙන් සතුටු වෙලා ලදයන් ආහාරයෙන් සතුටු වීමේ ಗುಣ කතා කරන ගතියට කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් පහත් කළ සලකන්නේ කියලා කිසිම කෙනෙකුට ඒකට දොස් කියන්න බෑ බෞද්ධ වෙන්න ඕනේ නෑ ඒ ඒ ප්‍රතිපදාවට කිසිම ශ්‍රමණ බ්‍රාහමණයට දොස් කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒක පුරුදු කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේ සූත්‍රේ මාතෘකාව වෙන විදිහට දුසිල්වත් ඉඳගෙන වැළදිලා කෝක වෙතත් ආහාරයේ මත්ඤ්‍යතාවේ නොදැනීම නිසා අද පළවෙනිම රෝග දෙක වශයෙන් පපුයමාරු සහ මේ හෘද රුධිර පීඩනය ගත්තාම ඊගාවට තියෙන රෝගේ තමයි මේ ආහාර වැරදියට පාවිච්චි කිරීම නිසා ආහාරයෙන් සිදුවෙන අසාධ්‍යතා හරහයන් නිසා ලංකාවේ පොතක් ලියලා තිනවා දිවෙන් සියදිවි නසා ගැනීම කියලා. කන ප්‍රමාණය දන්නේ නැතිකම නිසා කන දේ දන්නේ නැති නිසා දිවෙන් සියදිවි නසා ගැනීම කොච්චර Tamanට අපත්‍ය කියලා දැනගත්තත් ඒකම කරනවා. බෙහෙත් පච්චර පාවිච්චි කරත් ඒක දිගට යනවා. නමුත් අර ලද දෙයින් සතුට වෙලා ලද දෙයින් සතුටු මේ ಗುಣ කතා කරන කෙනාට ඒ වගේ ආහාරය නිසා ලෙඩ රෝග වෙන්නේත් නැහැ. ඒ වෙනුවට එයා මේ බණ බණ භාවනාවක් කරන කෙනෙක් නම් පිටක් පිටක් පාසා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් එයාට ඒකම කර්මස්ථානයක් කරගන්න පුළුවන්. කර්මස්ථානයක් කිරුවොත් ආහාර නිසා ආහාර ප්‍රතික්ෂේප ආහාර අයින් කරගන්න පුළුවන් තැනකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා යම් විදියකට නච්ච චීවර හේතු අනේසණං අපපති රූපං ආපජ්ජති භික්ෂුවක් කවදාකවත් මේ පින්නපාතේ ලැබීම සඳහා නොගැලපෙන සාරුප්පේ නොවෙන්නා වූ ක්‍රමවලටපත් වෙන්නේ ඒ ලද දෙයින් සතුට වෙනා මිස වංචනික ක්‍රමවලට අයථා ක්‍රමවලට පින්නපාතේ උපයන්න යන්නෙත් නැහැ. අලද්දාස චීවරන්න පරිතස්සති. මට මේ මේ ආකාරයේ පින්නපාතේ ලැබුණ නැහැ කියලා හිත නරක කරගන්නෙත් නැහැ. ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සතරපන්නෝ පරිපුඤ්ජති තමන්ට හොඳ සියල්ලෙන් අංග සම්පූර්ණ වෙච්ච දාන පාත්‍රයක් ලැබුණත් ඒකට කවදාකවත් බැඳෙන්නෙත් නැහැ. ඒ වගේම මේක රසගේදී ඇති කරගන්නෙත් නැහැ. මේක මම වරඳන්නේ මේ කෙලෙස් නැති කිරීමටයි. එහෙම නැතුව මේ කෙලෙස් වඩන්න නෙවෙයි කියලා නිතරම නිස්සරණ ප්‍රඥාවෙන් තමයි පරිභෝග කරන්න කියන්නේ. ඉතින් ඒක මේ වගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක ඉන්න ශ්‍රාවකයෙකුට මිස වෙන කිසිම කෙනෙකුට ලෝකේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව ආහාරයක් වළඳනවා කියන එකක් නැහැ. අනිවාර්යයෙන්ම ආශාව පිළිබඳව ආහාර පිළිබඳ ආශාවෙන් පෙළෙන නිසා නිස්සරණ ප්‍රඥාවක් එන්නේ ඒ නිසා භාවනා කරන කෙනාට ඒ නිස්සරණ ප්‍රඥාවෙන් මේක පරිභෝග කරන්න පටන් අරගත්තට පස්සේ ඒකට භාවනා නොකරන කෙනා දක්වන අනුග්‍රහය තමයි ඒ කෙනාට කැමැති උයාගෙන ඇවිල්ලා අතට දෙන එක. ඒකයි ඊතර තියෙන ගෞරවේ. ඉතින් මිනිස්සුෝ මේ ආහාර පාවිච්චි කරන්නේ ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, වෙන දෙයක් සඳහා නෙවෙයි, කෙලස් කපණ්ඩායි. ඒ නිසා එවැනි කෙනෙකුට ආහාර දෙන්න ਸਰවචනාංශ මේ ශාසනයක් හදලා තියෙනවා. ඒ නිසා ගිහියත්තන්න පින් සිද්ධ වෙනවා. නමුත් පින් සිද්ධ වෙන්නේ වළඳලා ඒකෙන් සීල සමාධි ප්‍රඥා වැඩෙන බණ භාවනා කරන ජීවිතයක් ගත කරනවා නම් උබෝ අඥාඤ්ඤ නිශ්චිතා සාරාදයන්ති සද්දම්ම යෝගක්ෂේමං අනුත්තරං කියලා ඒ අගාරානගාරාච ගිහි ඇවිත්තොත් ඇත්තොත් ගිහි යතහරපු ඇත්තොත් එකිනෙකා කරේ එකිනෙකා පිහිටීමේ මේ ශාසනය රකින්න. ওই වචනේ තමයි නිග්‍රෝධ සාමණේරතුමා සාමණේරයන් වහන්සේ අශෝක රජුරණ කිව්වේ. උබව අගාර සගාරාණ ගාරාච උබවඤ්ඤඤ නිසිතා ආරාදන්ති සද්ධම්ම යෝගක්ඛේම අනුත්තරා. ගිහියම් දාඩිය මහන්සිය හම්බ කරලා තමන්වත් බලදන්නේ නැතරම් හොඳ ටිකක් බණ භාවනා කරන එකකට දෙනවා. බණ භාවනා කරන එක නම් මේක හොඳටම බරසාරකම දැනගෙන ඒක වළඳලා ඒකෙන් සීල සමාධි ප්‍රඥා පුරනකොට මේක ලස්සන ප්‍රත්‍යুৎපන්න ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ නිසා ශාසනයට ලෝකෙට පරි මේ සමාජයට භාවනා කරන බරක් නෙවෙයි. එයා පූජනීය වස්තුවක් බාටපත් වෙනවා. ඒ කෙනත් ඒක වළඳලා ගිහි කෙනාට සද්ධාව ඇතිවීම පිණිස මෛත්‍රී භාවනා කරනවා තම තමන්ගේ භාවනා කරනවා නම් එහෙම රට්ටු දෙන පින්නපාතේ වළඳලා අඩු ගන්න එක චිත්තක්ෂණයක් දවසට අසුරසනක් ගන්න ප්‍රමාණයක් හෝ මෛත්‍රී භාවනාවක යෙදෙනවනම් ඒ රට්ටු දෙන පින්නපාතේට තමන් ණය නැහැ කියලා තියෙනවා අච්චරා සංඝාතමත්තම් බික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවේය සෝ අමෝඝං රට්ටපින්නම් භාවේය ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේසා විශාල මහන්සියකින් ගිහියා ගෙනත් දෙන දේ අපි එක චිත්තක්ෂණයක සතිය පිහිටවීමෙන් අපි එක චිත්තක්ෂණයක මෛත්‍රී වැඩිවීමෙන් ආධ්‍යාත්මික වශයෙන් අපි ණය ගෙවනවා ඉතින් එහෙව් මම චිත්තක්ෂණ දෙකක් චිත්තක්ෂණ තුනක් චිත්තක්ෂණ පහක් හයක් එක දිගට සතිය වඩනවා නම් ඒ ගියන්න කොච්චර ආනිසංස ලැබෙයිද? ඒ වගේම Tamandat මේ ආහාරයෙන් ගැලවිලා සංසාරයෙන් ගැලවිලා හතරාකාර ආහාරයෙන් ගැලවිලා නිවන් දකින්න පුළුවන් වෙනවාද කියලා මෙච්චර ජීවිතයේ හතරෙන් එකක් බලපාන මේ ආහාරය පිළිබඳව හරියට පිළිහිටීමෙන් ඒ මනුස්සයාට හිතා ගන්න බැරි තැනකින් නිවනට කෙටි මාර්ගයක් හැදෙනවා ඒ නිසා මම හිතන්නේ නෑ වෙන කිසිම ආගමක මේ විදිහට ආහාර ගන්න වෙලාවේදී ආහාරයට පිහිටන ආකාරයකින් සත්‍ය අවබෝධ කරන්න නිවන් ලබන්න පුළුවන් ක්‍රමයක් ඇත්තේ නැහැ. අනික හැම ආගමකම වගේ යම් යම් චාරිත්‍ර වගේ සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක සත්‍ය අවබෝධ කරන පැත්තට ආහාරය හරහා ආහාරය ප්‍රතිස්ථාපනය කරන තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා යෝගාවචරයා මේ ආර්යවංශ ප්‍රතිපදාවේ දක්වන විදිහට මේ ලදයන් දෙකින් සතුට වෙලා කටයුතු කරන අතර තායජපන ඉතිරිතර පින්නපාත සන්තුට්ඨිය නේවත්තුක්කං සේති නොපරංගං වේති යම් කෙනෙක් මේ විදිහට අර පුංචාම්තුරු ඉගෙන ගත්තා වගේ මේ ආර්යවංශ ක්‍රමේ හැටියට ලද දෙයින් සතුට වෙන අතර ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කෙරුවට ඒ බන දන්නේ නැති එක්කන පහත් කරලා කතා කරන්න එපයි කියලා කියනවා. එහෙම හැසිරෙන්නේ නැතිව ආවට ගියාට කෑම කන නැත්තම් කෑමටම ගිජු වෙලා කටයුතු කරන භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා සාමණේර සාමණේරින් වේවා සික්කමානාවක් වේවා උපාසක උපාසිකාවන් වේවා ඒ කෙනෙක් පහත් කළ සලකැල කතා කිරීමෙනුත් කෙලෙස උපදිනවා ඒ නිසා තායචපන ඊතරීතර පින්නපාස සන්තුට්ඨිය නේවත්තුක්කංසේති නෝපරම් වම්බේති තමන් උසස් කළ සලකන්නේත් නෑ එහෙම චාරයක් නැතුව කටයුතු කරන එක නා පහත් කළ සලකන්නේත් නෑ සෝහිතත්ත දක්කෝ අන්න ඒ දක්ෂතාවය ඒ දක්ෂතාවයෙන් තමයි මේ පුද්ගල සමාජයට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව සමාජයට අවුලක් ඇති කරන්නේ නැතුව මේ මිනිස්සු කොච්චර දෝ මේ ආහාරයෙන් කෙලස් වගුරුන අතර තමන් ඒ ආහාරයෙන්ම ප්‍රයෝජනට අරගෙන නිදහස් වෙන මාර්ගයක් හොයා ගන්නවා. ගිය පාරේ ලකුණක්වත් ඉතුරු කරන්නේ නැහැ. ප්‍රසිද්ධිය කියනවා මෙන්න මෙහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නමුත් උඹලා මේක දන්නේ නැහැ. උඹලා පව් කරගන්නවා කියලා කාටවත් ඇඟිලි දික් කරන්න යන්නෙත් නැහැ. මං විතරයි දන්නේ මම හරි එක්කනා කියලා Taman උසස් කළ සලකන්න යන්නෙත් නැහැ. අන්න මේ දක්ෂතාවය ඊ타ත්ම මේ ඒකට කියන්න තියෙන ඒක ඇතුළත පිටත දෙකේම දක්වන බොහෝම කල්ගිය තලතුණා දක්ෂකමක් තියෙන්නේ. ඒ නිසා ඒ Taman දන්න ගුණය අනුන්ට බරක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරනවා. අනලස්ස කටයුතු කරන්න කියනවා පිටක් පිටක් පාසා වළඳන වළඳන වෙලාවක් පාසා ඒ ගන්න ආහාරය කර්මස්ථානයක් කරගෙන වැඩ කරනවනම් අනලස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනලස් වෙනවා කියලා කියන්නේ අවස්ථාව පැහැලා අරින්නේ නැහැ. චන සම්පatti ඉක්මවන්නේ නැහැ. සම්පජානෝ හොඳ නුවණින් සලකනවා පටිසංකා යෝනිසෝ කියලාම පින්පාත වළඳන වාක්‍ය පටන් ගන්නෙත් නුවණින් සලකලා බලන්න ඕනේ මේ ආහාරය නැතුව ජීවත් වෙන්න බෑ ආහාරය නැති වුණොත් භ්‍රමචර්ය කරගන්න බෑ ඇඟ ක්ලාන්ත වෙනවා ආහාරය ගන්න ප්‍රයෝජනේ සලකලා මෙන්න මේ ප්‍රයෝජනේ සලකලා කියන වචනේ තමයි මේ මුළු බණ හරහාම තියෙන එකම තේමා වචනේ. ඒ වගේම මේ අවශ්‍යතාවකින් තොරව Tamanට තිබුණට මදේ පිනිස, ජවයේ පිනිස ආහාරයත් ගිලම්පසක්වත් ගන්න එපයි කියනවා. ගිලම්පසක්වත් අවශ්‍ය නැහැ ප්‍රයෝජනේ වැටෙන්නේ නැත්තම්. ඉතින් ඒක ඔය භාවනා කරන්න ගියාම නැත්තම් සිල් ගන්න ගියාම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි මේ එදිනදා ජීවිතයේ අපේ තියෙන පුරුද්ද හැටියට අපි නිකම් සංග්‍රහ පිනිස නැත්තම් කෙලිලි පිනිස ආහාර සකස් කරලා ආහාර වළඳනවා එක එක දේවල් බොනවා කනවා නමුත් මේක පැවිදි වෙලා හෝ භාවනා කරන්න ගියාම ඇවතුම් පැවතුම් වලට ගියාම හරි අමාරුයි එවැනි පුරුද්දකින් අයින් වෙන එක ඒක නිසා මතක තියාගන්න ඕනේ Tamanට අවශ්‍යතාවයක් වැටෙන්නේ නැත්තම් ඒක පාවිච්චි නොකර ඉන්න ඕනේ කවුරුත් කිව්ව නිසා හෝ කවුරු හරි සන්තෝෂ කරන්න හෝ ගැනීමෙන් යම් ප්‍රමාණයක අපත්‍ය සිද්ධ වෙන නිසා සත්‍ය මේ සම්පචානේ නුවණ පාවිච්චි වෙන්න ඕනේ සත්‍ය පාවිච්චි ඒ නිසා යෝගාවචරයට හැමදාම උදේවරුව බොහෝ විට ඔය ආහාරයේ සම්බන්ධව නිතරම සැලකිල්ලෙන් කටයුතු කරන්න වෙනවා පින්නපාතේ යනකොට පින්නපාතේ ගේනකොට පින්නපාතේ වළඳනකොට ඒ කටයුතු ඉවර කරනකම්ම උදේවරුව බොහෝ විට භික්ෂුවක් මේ දේවල් වල යෙදිලා ගත කරන්නේ මේ පින්නපාත කටයුතු. අවශ්‍යරුව තමයි බණ භාවනාවට යොදාගෙන කටයුතු කරන. ඒ නිසා මේක පුරුදු වෙන්න භික්ෂුවක් වෙලා මේක පුරුදු වෙන්න බොහෝ විට අවුරුදු 4ක් 5ක් යනවා. ඒ නිසා කියනවා උපසම්පදා වෙලා අවුරුදු 5ක් ගුරුවරයාට ඉන්න ඉන්නකම් මේ ටික පුරුදු කරන්න. ඊට පස්සේ තමයි Tamanne ස්වාධීනව තැනකට ගිහිල්ලා ඒ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් අද කාලේ බොහෝමත්ම කලාතුරකින් තමයි මේ පැවිදිලා ඒ විදිහට ගුරුවරයෙක්ට අවුරුදු 5 ඉඳගෙන මේක කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ මාත්‍රිකාවේ තියෙන බරසාරකම නිසා දීර්ඝ කාලයක් යනවා මේක පුරුදු කරන්න. කොහොම නමුත් මේ ਸਰවචනාංශයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් සංසාරෙ මෙතෙක් එන තාක්කල් දිගටම දන් දීම ආදී කටයුතු කරලා තියෙනවා නම් නැත්නම් ගොඩක් දාන ආදී කුසල කර්ම කරලා තියෙනවා නම් ඒ ඇත්තන්ට පුදුම විදිහේ ලැබීමක් එන්න පටන් ගන්නවා ඒ ලැබීම නිසා තමයි කැමැති කැමැති රුචි රුචි ආකාරවලින් සිවුරු පින්ඳ පාත සීනාසන ගිලම්පස ලැබෙන්න ඉඩ තියෙනවා ඒක පෙර කරපු පුණ්‍ය irdiyak පිනකින් ආපු irdiyak ඔය සුමනා කුමාරී කොසල් රජුරන්ට ඉපදිච්ච කුමාරිකාවක් ඒ කුමාරිකාව බුදුරජාණන් වහන්සේ ළඟටපත් වෙලා සුමනා සූත්‍රය කියලා මේකට කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ අවසරයි මේ ශාසනයේ සමශීලා සම ශික්ෂා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ කියලා. ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ දෙන්නෙක් ඉන්නවා සමානව සිල්පද රකින්න පංචිල් පද නම් දෙන්න සමානව පංචිල් පද රකින්නවා අට සිල් නම් නව සිල් නම් දස සිල් නම් සීලෙන් සමානයි සම සද්ධා දෙන්නටම සමාන සද්ධාව තියෙනම එක්කෙනෙක් දන් දෙනවා එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ දානෙට නැඹුරුයි අනික් කෙනා දානෙට නැඹුරු නැහැ. මෙන්න මෙහෙම ගත කෙරුවොත් ඒ දෙන්නගේ මරණින් මත්තේ ගතිය මොකද්ද කියලා ඒතකොට සර්වඥයන් සඳහන් කළා තියෙනවා සමාන සීලා සහ සමාන ශ්‍රද්ධා තිබුණ නිසා දෙන්නම ස්වර්ගයට දිවි ලෝකයන්ට හේතු වෙනවා. ඒකට මේ දෙක විතරයි ඕන කරන්නේ. ශ්‍රද්ධාවයි සීලයයි. නමුත් දාන දීපේකනට දිව්‍යමය වර්ණ ගන්ධ රස ඕජා ආයු වර්ණ සැප බල කියන දස ස්ථානයකින් දානේ නුදුන්න එක්කනාට වැඩිය තෙදෙන් බල බලනවා කිය. ඒ කෙනාට දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වර්ණ ගන්ධ රස ඕජා නෑ වර්ණ සද්ද ගන්ධ රස පහස දසාකාරකින් තෙදවත්ව බබලනවා කියනවා. ඊට පස්සේ සුමනා කුමාරී කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ යැත්තෝ දේවසිරි විඳලා නැති අම්මාකාරයකට මනුස්ස ලෝකේ ඉපදුනොත් මේ දෙන්නගේ ගතිය මොකද වෙන්නේ? ඒකවල සර්වචාන්සේ සඳහන් කරනවා සමාන සීල සමාන ප්‍රඥා නිසා මේ දෙන්නම මනුස්ස ආත්ම භාවය ලබන්න ඉඩ තියෙනවා. නමුත් පෙර දන් දීපු එකනට මිනිස්සේ ආත්මයේ සෞභාග්‍ය සම්පන්න මනුස්සකමක් හම්බ වෙනවා දානෙට පැකිලිච්ච කෙනාට දුර්භාග්‍ය සම්පන්න මනුස්සකමක් හම්බ වෙන්නේ කියලා. ඒ කියන්නේ යාට භවභෝග සම්පත්‍ය අඩු ගතියක් වෙනවා කියන. ඒකත් සුමනා බාරන් කියන හොඳයි ස්වාමීන් වහන්සේ මේ දෙන්නම මනුස්ස ජීවිතේ කලකිරලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අතර ගතිය වෙනස මොකක්ද කියලා. එතකොට සරුවත් සඳහන් කරලා තියෙනවා පින් කරන වෙලාවේ සමාන සද්දා සමාන සීලා තිබුණ නිසා දෙන්නට පැවිද්ද කරගෙන ගියාට දානය පුරුදු කරපු එක්කනට නැත්තම් දන් දීලා අතහුරු කරගත්ත එක්කනට ඉල්ලන්න ඉස්සර වෙලා දායකයන් විසින් පවරලා අනියේ ස්වාමීන් වහන්සේ මේ සිවුර බාර ගන්න අනියේ ස්වාමීන් වහන්සේ මේ පින්ඳ පාත ගන්න අනියේ ස්වාමීන් වහන්සේ මේ තීනාසනේ ගන්න අනියේ ස්වාමීන් වහන්සේ මේ බෙහෙත් පිළ කර ගන්න කියලා පවරන්න ඉස්සර වෙලා ආයාචනා කරන්න ඉස්සෙල්ලා ගෙනල්ලා පවරනවා. දාන දීපු නැති එක්කනට අර වගේ පැවරිලි හම් වෙන්නෙත් නැහැ ලැබෙයි. චීවර පින්න පාස සීනාසන ලැබෙයි. චීවර හම්බුනොත් එක්ක කොටයි එක්ක වෙන පාටක් මහලා තියෙන වෙන නූලකින් ඉතින් ඒක හදන්න ඕන. පින්න පාත ලැබුණොත් වැහි කාලෙට හම් වෙනවා සීම වඩන දේවල්. ඉඩොර කාලට වැඩනවා පිට වඩන දේවල්. ඉතින් එයාට ඒ ආයේ පිට වඩන වෙලාව හම් වෙලා කොහොදලා කණ්ඩ වෙන්නේ. සෙම වැටෙන වෙලාවට ඔක බැදලා හදලා ගන්න වෙනවා. ඉතින් යාට අර අවශ්‍ය ඍතුවට අවශ්‍ය ඒ වාපිත්‍යම වලට ගැලපෙන දේ හම්බ වෙන්නේ. සීනාසනයක් හම්බුනොත් ඒ ගෝනුස්සෝ ඉන්නවා, සර්පයෝ ඉන්නවා, බලුමැක්කෝ ඉන්නවා, ඉතින් සද්දන්නවා. බෙහෙතක් හම්බුනත් ඊටාම කටුසර භෝග හම්බ වෙන්නේ. බෙහෙත් හම්බ වෙන්නේ. මොකද දානේ දීපේකනාට මනාප ප්‍රියමනාප චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස ලැබෙනවා. ඒක පුණ්‍ය irdiyak. එහෙම ලැබෙනවනම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් නොලැබිච්ච දේ අයථා මාර්ගයෙන් හැවීම තමයි මෙතන ප්‍රධානම දේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට ලස්සන වචන දෙක තුනක් ඉදිරිපත් කළා තිබ්බා. පැවිද්දෙක් විශේෂයෙන් බණ භාවනා කරන කෙනෙක් ගියෙක් එක්ක කටයුතු කරනකොට සිව්පස්ස දායකයෙක් එක්ක කටයුතු කරනකොට පැවතිය හැකි අවති අවතුම් පැවතුම් මේ විශේෂයෙන් පිළිපාතේ නැත්නම් કોઈ සිව්පස්සේ උනත් ප්‍රශ්නයක් නැහැ කටයුතු කළ යුතු ආකාරය ඒකට කියනවා මුත්ත මුත්තක ගාහ ගාහක ගාහ මුත්තක මුත්ත ගාහක කියලා. ඒ කියන්නේ ඒ ගිහියා ඒ ස්වාමීන් වහන්සේටමයි දෙන්න කැමති. ආය වෙන කවුරුවක්වත් බෑ කොහේ හරි එලව එලව එලවලා ඒ ස්වාමීන් වහන්සේ අල්ලගන්න උත්සාහ කරනවා. නමුත් ඒ ශාංශය දන්නා මේක මල කරදරයක් කියලා ස්වාමීන් වහන්සේ කෙනා ගිහිය දිහාට අනුකම්පාව නමුත් ගිහිය නිතරම ඒ ස්වාමීන් වහන්සේ සලකන කියන ගාහ මුත්තක ගිහිය ස්වාමීන් වහන්සේටම අල්ලගෙන පස්සන කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ ගිහියගෙන් මිදිලා කටයුතු කරනවා. එහෙම නැත්නම් මුත්ත ගාහක ගිහිය කැමති නැහැ ඒ ස්වාමීන් වහන්සේට උදව් කරන්න නමුත් ඒ ස්වාමීන් වහන්සේ ටෙලිෆෝන් කර කර ගෙන්නගෙන අර මනුස්සයාටම කරදර කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ගන්න හදනවා. නමුත් ගිහියා දන්නවා මේක hali කරදරයක් මේ ස්වාමීන් වහන්සේන් කියලා. ඉතින් කියන්න විදියකුත් නැහැ. එතකොට ගහ මුත්තක වෙනවා. එහෙම නැත්නම් තියෙනවා ගාහ ගාහක. ඒ ස්වාමීන් වහන්සේ ඒ ගහ දායකයා අල්ලා ගන්නවා. ඒ දායකයාත් ඒ ස්වාමීන් වහන්සේම අල්ලාගෙන කතාවද පැතු දෙන්නෙක් වගේ ඉතින් සම්බන්ධකම් පවත්වනවා. මේ තුනම ශාසනයේට පිළිල. මුත්ත මුත්තක තමයි තියෙන්න ඕනේ ඒ දායකයා හම්බෙච්ච ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කරනවා. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙච්ච දායකයෙක්ගෙන් උදව් කළ කටයුතු කරනවා දෙන්න ස්වාධීනයි. ඒ ස්වාධීන භාවයේ යනකොට නම් ලදයන් දෙකකින් සතුට වෙන ගතිය තියෙනවා. ඉතින් ඒක නැති ලෝකයේ මහානදම් පුරාණ බැරිතන් වලට කියනවා ප්‍රතිරූප දේශ වාසවල නෙවෙයි කියලා. අචරූපදේශ වාසය කියලා කියන්නේ මෙන්න මේ ධර්ම කල්ලාතුව බලපදියම් වෙලා සංස්කෘතිය හැදිලා ගිහිය දන්නවා සංඝයාගේ අවශ්‍යතාවයෙන් සංඝයා දන්නවා ගියත් එක්ක වැඩ කරන්න ඕනේ ආකාරයේ අන්න එහෙම දැනක මහානදම් කරන්න හම්බ වෙනවනම් ලේසි. අන්නේ ප්‍රතිරූප දේශ වාසී නොවේ නම් ඒක මේ ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනා වගේ ඔය දැන් බටහිර ලෝකෙට ගියාට කවදාකවත් පින්නපාතයක් කරන්න බෑ. පින්නපාතයක් කිරුවොත් එimhe Singapore ගියොත් නම් හිරේ දානවා. සිංගප්පූර රට වගේ හිඟන්න කියන මිනිස්සයා නීති විරෝධී. පින්නපාත යනවා දැක්කොත් ඕනම කෙනෙකුට හිරේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ අවසරයක් ගන්න ඕනේ පින්නපාත යන්න. මොකද ඒ රටේ එහෙම ගතියක් ඇත්තේ නැහැ. බටහිර ලෝකෙත් හිඟන්න බොහෝම පහත් චරිතයකට ගලපන්න ඒ නිසා කවදාකවත් භික්ෂුවකට පින්නපාත කළා යැපෙන්න බෑ. ඒ වගේ මේ ශූර දැක්කට පස්සේ ඒ මිනිසුන්ට විකට අඳුන් තරගයක් වගේ. එයාපෝට් එකට ගිය ගමන් සංඝයා වංශනමක් පුළුවන් නම් සිවුර ගලවනවා නැත්නම් හැම කොනම අත ගාලා බලනවා මේකේ ගංජා හැරගෙන යනවද බෝම්බ හැරයි යනවද කියලා ඈත ඉඳලා කරනම් කරනවා සංඝයා දකින්නකොට ඊට පස්සේ විශේෂ පරීක්ෂාවකට දානවා විශේෂ ආරක්ෂාවකට දානවා මොකද කවදාවත් දැකලා නැහැ සංඝයා වංශ කෙනෙක් දැකලා නැහැ අනික කට්ටිය දැකලා තියෙනවා ඒ වගේම සේනාසන කියලා පිටරටක කවදාකවත් සංඝයාට වෙනම ඉන්න තැනක් නැහැ විශාල හවුසින් හවුසින් ස්කීම් එක කාමරයක් කරන්නේ මේක සංඝයාට කැපෙන සංඝයා ඉන්න සීනාසනය වටේට හරක් දෙන්නෙක් බඳව කරත්තයක් යන්න පුළුවන් තරමට ඉඩපාඩු තියෙන තැනක සීනාසනය හැදෙන්න ඕනේ සංඝයා වහන්සේලාට නම් එක තැන හිටියට කමන්නේ ඒක මේ ගේ නමුත් අනිත්තර ටික මෙන් වෙනවා. එහෙම දෙයක් දැන් ඔය මයිත් එක්ක හිටිය ගොඩක් පන්තරාමේ ඉන්නකොට ඒ සිංගප්පූ ඇත්තෝ ඉතින් ඒ කිව්වට පස්සේ කියනවා එහෙමනම් කිසිම සංඝයාවන් දෙනකොට සිංගප්පූ ඉන්න බෑ. ඒකේ තියෙන ඔක්කොම housing schemes සංඝයාට කියලා වෙන් කළා නැහැ. ඒ වගේම බෙහෙත් පිළිකර වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් එහෙම රටක ගිහිල්ලා වරලා ඉන්නවට තෑගි දෙන්න වටිනවා. එහෙම හිටියොත් ඒ ඇති වෙන විනය අඩුපාඩුකම් නිසා කුකුස් නිසා හරි අමාරුයි භාවනාවක් කරගෙන යන්න. ඒ නිසා මේ ලංකාව වගේ රටක අපි ඉපදිලා අපිට මේ වගේ නිෂිනින්ද බණ භාවනාවක් කරගෙන ගියත් එක්කත් සම්බන්ධ වෙලා කටයුතු කරන්න ගියාට පස්සේ මට හිතෙන්නේ පුද්ගලිකව අපි නිකන් පස්මහ බැලුම් බලලා මේකට ආවා වගේ. උපදින්න ඉස්සලා බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ ජාතිය, දේශය, කුලය, මව ඔක්කොම දැකගෙන මේකට ආවා. ඉතින් මේ වගේ ආපත්‍ය වලින්තර පිරිසිදුව බණ භාවනාවක් කරගන්න, මහානකමක් කරගන්න මැරිලා ගිහිල්ලා ආය අවස්ථාවක් එයි කියලා නම් හිතන්න එපා. මේ හම්බෙච්ච වෙලාවේදී මේ කටයුතු කරන මිස මේ එකලස මේ වගේ පතිරූපදේශ වාසයක පෙරකල පිඤ්ඤතුව වාඩි වෙලා මේ වැඩ කරගන්න හම්බ වෙන ගතිය ඉතාමත්ම දුෂ්කරයි. කොටින්ම එන මොකක්වත් එපා. අද ඉන්දියාවේ තියෙන தත්ත්වය පොඩ්ඩක් බලන්න. මේ සර්වඥාන්සේ ඇති කරපු මේ ශාසනයට මුල් වෙච්ච ඉන්දියාවේ ගිහිල්ලවත් බෑද මානකමක් කරන්න. ඒකෙත් බෑ පින්න පාත යන්න. ඒකෙත් නෑ මේ වගේ කටයුතු කරන්න. ඒ නිසා මේ ලංකාව කියන එක ඒ අතින් පුදුමාකාර සුවිශේෂී අවස්ථාවක්. සුවිශේෂී යදොන එකලසක් මේකේ තියෙන්නේ. ප්‍රති එම සම්බන්ධ වේදන වෙලාවේදී මේ වගේ භයානක දුස්සීල විඳගෙන ආහාර ගත්තොත් වෙන ඒ ආදීනව ਸਰුවචනසේ හුවා දක්වන වෙලාවේදී භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ හම්බෙන අවස්ථාවේදී මේ ශිවපසයේම අපාමුඛක් වෙන අතර වරදොලා ගත්තොත් අපාමුඛයක් වෙන අතර ප්‍රතිවේක්ෂාවකින් යුක්තව කටයුතු කරන්න යනවනම් ඒක ඒකාන්තෙම නිවන් දොරටුවක් වෙනවා. ඉතින් ඒක මේ හතරාකාර ආහාරවල කබලින්කාර ආහාර කියන එකයි ওই ਸਰවචනාංශ ඔය පින්නපාතයට සම්බන්ධ කරලා තියෙන්නේ ඊට පස්සේ කියනවා පස්ස ආහාරය කියලා එකක් පස්ස ආහාරය කියලා කියන්නේ ඇහැට රූපයක් ගැටෙනකොට කනට සද්දයක් වදිනකොට නාසයට ගඳක් වදිනකොට කබලින්කාර ආහාර නම් දිවට රසක් වදිනකොට කයට පහසක් වදිනකොට හිතට හිතවිල්ලක් එනකොට අන්නේ හැම වෙලාවකම මේ පින්නපාතේ වර්ධවල පාවිච්චි කළා වගේ රූපයක් බලන වෙලාවේදී රූපයක් ඇහැට වදින වෙලාවේදී ඒන ස්පර්ශය පිළිබඳව Taman වග වෙන්නේ නැත්තම් ඇහැට සද්දයක් වෙන වෙන වෙලාවේදී ඒකට වග වෙන්නේ නැත්තම් ගඳක් රසක් පහසක් ඒ ස්පර්ශයේ වර්ධ ගැනීම නිසා ඒකෙදි ලස්සනට සරුවචරංශේ පෙන්ලා දීලා තියෙනවා ආහාරයේ කබලින්කාර ආහාරයේ මිනිස්යාට රාගය දනවනවා ස්පර්ශය වර්ධගත්තොත් ද්වේෂය දනවනවා නිතරම නුරුස්නාගත වලින් ගත කරන්න වෙනවා මේ හරියට මේ හැම ගහපු එළදෙනක් ගොඩ හිටියොත් මැස්සෝ විදිනවා බිම බුදිය ගත්තොත් කතු ඇනිනවා වතුරට බැස්සොත් මාළු කනවා ඉතින් ඒ නිසා එළදෙනට කිසිම ස්පාසුවක් වෙන්නේ හැම ගැහුවට පස්සේ අන්න වගේ තමයි මේ ස්පර්ශය පිළිබඳව සරුවචනන්සේ පෙන්ලා තියෙන කරුණු දැනගත්තොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හැම රූප දැකීමක් කරාම මේ හැම සද්දැහිීමක් කරාම ගන්ධ රස පහසක් කරාම අප්‍රමාණ කෙලෙස් ධාරාවකට පුල පටන් ගන්නවා. මොනාපකම් අමනාපකම් පහළ වෙලා ඉතින් එව්වා පිළිබඳව වගවීමකින් තොරව එව්වා පිළිබඳව ලෑස්තිකින් තොරව අපි මේ පරිය භාවනා ශාලාවක් ඇතුළේ විතරක් භාවනා කරලා එළියේදී රූප බලන වෙලාවේ ශබ්දහන ගන්ධ රස පහසන වෙලාවේදී හැඟුම් මුදා හැරියොත් ඉන්ද්‍රිය සංවරය නැත්තම් බයලජ්‍ය නැත්තම් මේ මේ සුළු කාලය ඇතුළත ලබන ටිකෙන් අර ඔක්කොම ආවරණය වෙන්නේ ඒ නිසා මේ කබලින්කාර ආහාර සම්බන්ධව අපි යම් ප්‍රමාණයකට හික්වීමක් යම් ප්‍රමාණයක සංවරයක් ඇති කර ගන්නවද? එයා සමානව හෝ නැත්නම් ඒකේ ආදර්ශය අරගෙන අනිකුත් ඉඳුරන් සමග අරමුණු ගැටෙන හැම වෙලාවෙදීම ඒකින් ඇති වෙන්න පුළුවන් කෙලස් ප්‍රමාණය වර්ධගත්තොත් මේ කබලින්කාර ආහාර වගේ. මේක දන්නවනම් යම් කිසි කෙනෙක් දන්නවනම් ඇහැට රූපයක් කියලා කියන්නේ අපාමුඛයක්, කණ්ඩ සද්දයක් කියලා කියන්නේ අපාමුඛයක්, ගන්ධ රස පහසක් අපාමුඛයක් නම් අපි සූක්ෂමව කල්පනා කරමු. ආනාපාන සති භාවනාව කරලා යම් කිසි කෙනෙක් ආනාපානෙ හොඳටම සංසිඳවලා ඒ වෙලාවේදී ඇහෙන් රූප දකින්නෙත් නැහැ කණෙන් ශබ්ද අහන්නෙත් නැහැ, ගඳෙන් රස නාසයට ගඳ දැනෙන්නෙත් නැහැ, ජීවට රසකුත් නැහැ, අඩු ගානේ කයර දැනන ආනාපානෙත් නැහැ, හිතට හිතවිලිත් නැත්නම් ඔන්න යෝගාවචරයට පළවෙනි වතාවට මේ ස්පර්ශය ස්පර්ශයෙන් සමුගණ්ඩ අරමුණු වලින් සමුගණ්ඩ ඉන්ද්‍රියයන්ගෙන් සමුගණ්ඩ අවස්ථාවක් ලැබෙනවා මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රිය බද්ධව තිබුණු විඥාණය උපක්‍රමශීලීව සතිය හරහා ආනාපාන සතිය හරහා ආනාපානෙ ගෙවම් කරලා ඉන්ද්‍රිය බද්ධ නැති තැනට ගත්තට පස්සේ ඒක මනුෂ්‍ය ජීවිතයක භාවනා ජීවිතයක භ්‍රමචාරී ජීවිතයක පැවිදි ජීවිතයක ඉතාම වැදගත් සම්දිස්ථානය. එතෙන්න ගියාට පස්සේ එතෙන්න ගියොත් ඒ ගිය වෙලාවේදී ඒක අරසා කරනවා කියන එක ආනපානේ පේන්නෙත් නැහැ. ඒකට හිතේ සැක නැහැ. නින්දට වැටෙන්න දෙන්නෙත් නැහැ. නැගිටලා යන්න යන්නෙත් නැහැ. හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ. මෙන්න මේක අරසා කරනවා කියන එක කවදාකවත් මේ ආහාරය පිළිබඳව පිටක් පිටක් පාසා මෙනෙහි කිරීමෙන් ලබන ගොරෝසු අත්දැකීම නැති එක්කනට හරි අමාරුයි තේරුම් ගන්න. ඒ කෙනාට එතෙන්දි මේ ඇහැට රූප නැහැ, කනට ශබ්ද නැහැ, ගඳට නාහයට ගඳ නැහැ, දිවට රස නැහැ, කායට පහස නැහැ, හිතට හිතිවිලි නැති වෙනකොට හරියට සරුංගලේ නූල කඩලා ගියා වගේ බයක් ඇති වෙනවා. අසරණ වුණා වගේ මහමෝදක් මැද ගිහිල්ලා ඩොකඩොටු ගොඩමුවක් පේන්නේ නැති මහමෝදක් මැද දැම්මා වගේ අසරණ වෙනවා. පරක්තරක් නැති වාලුකා කාන්තාරයක දැම්මා වගේ අසරණ වෙනවා. ගිය ගියතන දිශාමාරු වෙන කැලයකට ගියා වගේ අසරණ වෙනවා. නොදන්න භූමියකට වගේ අසරණ වෙනවා. නමුත් මෙතන විතරයි මේ පස ආහාරයෙන් වෙන් වෙලා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතුව විඥාණයට සමතුලිතතාවයක් තියෙනවා. විඥාණයට වෙනම අපි දන්න සමබර භාවයට අමතරව වෙන සමබර භාවයක් තියෙනවා කියලා ඒක බොහොම සමතුලිත දෙයක් බව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා පමණක් මේ ජීවිතයේ නිර්ආමිෂ සුඛය කියන එක අත්දකිනවා. ආමිෂ සුඛය කියලා කියන්නේ ඇහැට රූප, කනට ශබ්ද, ආදි වශයෙන් අල්ලන්න කියන්න පුළුවන් රූප ධර්ම. ආනාපාන සතිය හොඳටම සංසිඳවලා ගිය වෙලාවට යෝගාවචරය බය වුණේ නැත්තම්, නින්දට වට්ටගත්තේ නැත්තම්, අයියෙන් හුස්ම ගන්න ගියේ නැත්තම්, සැක කරේ නැත්තම් මම මේ ලබවුවේ, මම මේ ලබමින් ඉන්නේ ඉඳුරංගෙන් අරමුණු වලින් වෙන් වෙච්ච, ආමිෂෙන් වෙන් වෙච්ච, निराමිෂ සුඛයක් කියලා දැනගත්තොත් ඒ යෝගාවචරය ලක්ෂ කෙල කෝටි ගණන් ඉන්න මිනිස්යන් අතරින් නිරාමිෂ සුඛය විඳින කෙනෙක් වාටපත් වෙනවා. මෙන්න මේ නිරාමිෂ සුඛය විඳින්න නැතුව කවදාකවත් ඒ විපස්සනා ඥාන පැත්තට යන්නම බෑ. ඒ නිසා මේක හොඳ කඩයිමක්. හොඳ අභියෝගතා පරීක්ෂණයක්. ඒ වගේම නොදන්න සමතුලිතතාවකට යෑමක්. මේ දෙකම දන්න කෙනා ආමිෂ සුඛයක් දන්නවා, නිර්ආමිෂ සුඛයක් දන්න කෙනාට කියනවා ඇත්ත එකම තියෙන මිනිස්සෙක් කියලා. ආමිෂ සුඛේ විතරක් දන්න මනුස්සයට කියනවා එක ස්පොට්ටයයි කියලා. අපි දන්නවා අපි එක හැක් වැහුවොත් අපිට ගැඹුර පේන්නේ ඇස් දෙකකින් තමයි ගැඹුර දකින්න පුළුවන්. ත්‍රිමාන රූප දකින්න බෑ තනියෙන්. ඒක නිසා කාමයේ ලෝකේ පමණක් ගන්න ඔය කොච්චර ශාස්ත්‍රීය කුලයක ඉපදුනත් මහාසාල කුලයක ඉපදුනත් බ්‍රාහ්මණ කුලයක ඉපදුනත් ඒ මනුස්සයා එක හැෙන් ජීවත් වෙලා එක හැෙන් මැරලා යනවා. කවදා හෝ බණක් භාවනාවක් කරලා කාය කාය පස්සද්ධියක් ඇති කරගෙන පස්සම්බයං කාය සංකාරං කියන විදිහට ආනපන සතිය හෝ පිම්බි බැකිලිම හොඳටම ගෙවම් කරලා ඒ සමතුලිතතාවයේ පැය පැය එකමාර දෙක තුන ඉන්න පුළුවන් වෙච්ච කෙනාට විතරක් තේරෙනවා අනන්ත අප්‍රමාණ මනුෂ්‍යයන් අතරමට මේ නිර්ාමිෂ සුඛය කියන එක තේරෙනවා කියලා. මෙන්න මේ නිර්ාමිෂ සුඛයට ගියාට පස්සේ තේරෙනවා මේ නිර්ාමිෂ සුඛය හැමදාම දිනන්නේ නිතරංක ජයකේ. කවුරු පරද්දලා නෙමෙයි. ආමිෂ සුඛේ හැමදාම කාගේ හරි එකකින් උද්දරගෙන කන්න වෙලා තියෙනවා. රණ්ඩු කරලා ඕනේ රූප උපයන්න. රණ්ඩු කරලා ඕනේ සද්ද උපයන්න. රණ්ඩු කරලා ඕනේ ගඳ උපයන්න. රණ්ඩු කරලා ඕනේ ආහාර ටික උපයන්න. රණ්ඩු කරලා ඕනේ සැප පහසු පුතු යාන් වහන උපයන්න. මේ නිරාමිෂ සුඛේ කිසියම් රණ්ඩුවක් නැහැ. ඒ නිසා අපි පුදුම ආසයි රණ්ඩුවට. පුතඥයා කියන සතා හැම වෙලාවෙම උරුට්ටුවට තමයි ඉන්නේ. අර නිතරංගජය තියෙන නිරාමිෂ සුඛේට පලාතක කවුරක්වත් නැහැ රණ්ඩුවේ. පරද්දින කෙනෙකුත් නැති නිසා ඊර්ෂ්‍යාවක් නැහැ. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා මේසා දුර්ලභ වූ මනුස් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මේසා දුර්ලභ වූ මනුස්සාත්ම භාවයක් ලැබිලා ඒසා දුර්ලභ වූ දුර්ලභ මේ ඇහ කන දිවනාසේ පිළිවෙල කර තියෙද්දි මෙච්චර බණ කියද්දි මෙච්චර කල්යාණ මිත්‍රෝ ඉඳෙද්දි මෙච්චරත් පැවිදි වෙන්න තියෙද්දි මරණයේත් එක්ම Tamanට ඒ චිත්ත විවේකයක් නිරාමිෂ සුඛයක් විඳ ගන්න බැරි නම් ඒ හේතුවට ඒ ඒ ඒකට හේතුනේ අ හේතුව කියන්නේ තියෙන දෙවන්නේක් සම්බන්ධ නැහැ. එකම සම්බන්ධතාවය තියෙන තමන්ගේ අමනකම, මෝඩකම, අවිද්‍යාව. ඒක නිසා මේ ආහාරයෙන් ගන්න මේ පටික්කුල සංඥා නැත්තම් ප්‍රතිවීක්ෂාව හරහා ස්පර්ශය, පසාහාරය තේරුම් අරගත්තොත් ඒ මනුස්සර තේරෙනවා රූප බලන්න වැඩිපුර රූප බලන්න කානිවල් යන්න තමයි පෘථග්ජනය බලන්න. නිරාමිෂ සුඛේ දන්න ස්පර්ශයෙන් මිදෙන්න ඕන එකන රූප පේන්නේ නැති වෙන්න ඇත් දෙක වහගන්න. වැඩියෙන් සද්ද අහලා විනෝද වෙන්න තමයි කාමභෝගී පෘථග්ජනය නටන්නේ. නමුත් නිරාමිෂ සුඛේ දන්න එකන නිස්සද්ද තැනකට ගිහිල්ලා කියනවා කතා කරන්නත් එපා, සද්ද කරන්නත් එපා. කාමභෝගියා පුළුවන් තරම් බලන්නේ නාසයෙන් එක එක සුවඳ ගන්න බලලා සැප විඳින්න. භාවනා කරලා නිරාමිෂ සුඛේ බලන්නේ කරන්න කියනවා කිසිම ගඳක් නැති තැනකට ගිහිල්ලා වාඩි වෙන්නේ කියලා. හොඳ හෝ නරක ඒ වගේම දිවට රසමසවුල දීලා තමයි කාමභෝගී පුද්ගලයා රස පිනවන්න හදන්නේ යෝගාවචරයට කියනවා දිවෙන් රස බලන්නත් එපා කතා කරන්නත් එපා. පුළුවන් තරම් කට වහගනින් කියලා. ඊට පස්සේ විවිධාකාර යාන වාහන කොට්ටමෙට්ට වලින් සුඛභෝගී සැප දෙන්න හදන කාමභෝගිය වෙනුවට යෝගාවචරයා ඒ වගේ අයින් වෙලා මේ පොළවේ වාඩි වෙනවා. අරකින් නැතිකමයි මේකට වාසිය. ඒක නිසා අපි හිතුවොත් එහෙම කාමභෝගී පුද්ගලයා වැරදි වැර කරලා අහුවෙලා මිනිස්සු මරලා හොරකම් කරලා කාමීත්‍යාචාරය කරලා මරණ දඬුවකට යොමු කෙරුවොත් ඒ මනුස්සයාට දෙන දඬුව මොකද්ද? නිස්සද්ද කරුවල කාමරයට දාලා වහන. මරණ දඬුව දෙන්නේ ඉස්සෙල්ලා ලේබඩ ගිහිල්ලා මැරෙනවා. යෝගාවචරිකුට එම හම්බුනොත් නිස්සද්ද කරුවල කාමරයට ජොල්ලිය භාවනා කරනවා. අනේ කලාතුරකින් තමයි හම්බුනේ භාවනා කරන්න තැනක් කියලා ඊහිර ගෙදරත් අරගෙන කියාවි උඹ ඕන දවසක මාව මරාපන් අම්මේ ගෙදර ඉඳදී ගෑණිකෙන් බේරෙන්න බැරුව හිටියේ දැන් නම් ඔන්න නිස්සද්දව භාවනා කරතයි මොකක්වත් නැහැ ඒ නිසා මේ මිනිහයාට වෙන්නේ මේක ස්කෝලර්ෂිප් එකක් වගේ මේ කාමභෝගියාට දෙන දඬුවම අර මිනිහයාට විශාල සාන්තියක් ඒ නිසා සරුවචන්සි කියනවා කාමභෝගියා කවදාකවත් කැලේට කැමති නැහැ කැලේට කැමති වෙන්නේ ඒ නිස්සරණ අධ්‍යාශයෙන් වැඩ කරන කෙනා විතරයි. මොකද කැලේට ගියාට පස්සේ කුප්පණ දේවල් නැහැ. කාමභෝගිය බය උපදවනවා. යෝගාවචරයා ඥාති පරවර අතහැරලා වස්තු පරවර අතහැරලා කැලේට යනවා. මේන් එහාට ගිහිලා මනෝ සංචේතනාහාරයට අපි ගියොත් මනෝ සංචේතනාහාරය කියලා කියන්නේ අදිෂ්ඨාන, ප්‍රාර්ථනා, ආශාවල්. මේ අදිෂ්ඨාන, ප්‍රාර්ථනා, ආශාවල් මාළුවා දා මාළුවාගේ ඇමට දාන බිලිකොක්ක වගේ එකක්. මේක කෑවොත් ගොඩ එන්න වෙනවා ගැහෙන්න වෙනවා. භාවනා කරනකොට පටන් ගන්නකොට නම් ආනාපානෙ වගේ දෙයකට හිත යොදන ගතියක් තියෙනවා. පස්සේ අදිෂ්ඨානයෙන්තරෝ ප්‍රාර්ථනාවෙන්තරෝ ආශාවෙන්තරෝ යන භාවනාවට යන්න දෙන එක තමයි භාවනාවේ තියෙන උත්කෘෂ්ඨම දේ. මේක තමයි යෝගාවචරයට අමාරුම දේ. භාවනා යම් ආකාරයක සතිය අරගෙන සමාධිය ඇවිල්ලා ආනාපාන දිගේ පටලුණාට පස්සේ යෝගාචර කිසිම දෙයක් ඒකට නොකර ඒ භාවනාවට යනාතේ යන්න දෙන්න පුළුවන් නම් චේතනාවන්ගෙන් තොරව ප්‍රාර්ථනාවන්ගෙන් තොරව අදිෂ්ඨානයන්ගෙන් තොරව ඒ භාවනාව හරියටම හරියන මොනම මේක අනිච්ච දුක්ඛංග නැත්තම් කියලා මෙනෙහි කරන්න ගියත් අසුබ මෙනෙහි කරන්න ගියත් බුද්ධානුස්සති කරන්න ගියත් අර ලස්සනට හැදෙන භාවනාව මොන්න චේතනාව දැම්මත් ඒක පිළිලයක් වෙනවා. එනිසා එදාට තේරෙනවා යෝගාවචරයට අපි හිතනවනම් හිතලා ගන්න තියෙන දුකක් පමණයි. මොනම දේ හිතුවත් ඒකේ අවසාන ඵලයේ දුකක් මේක කියනකොට නම් හිත නරක වෙනවා ඇති නමුත් සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරු කිව්වෝක තමයි. සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ ඕකට තමයි සියලු සංස්කාර පෙනී සිටින චේතන වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් අදිෂ්ඨාන වශයෙන් හැම අදිෂ්ඨානයක්ම දුකට හේතු හැම චේතනාවක්ම දුකට හේතු හැම ප්‍රාර්ථනාවක්ම දුකට හේතු මොකද අපි දන්නේ ප්‍රාර්ථනා දුක පමණයි. ඒ නිසා කවදා හෝ භාවනාවකදී Tamanට මේ භාවනාව යන තාලෙට යන්න දීලා අපි ඉංග්‍රීසියෙන් කියන ඕටෝ පයිලට් එකෙන් දානවා කියලා දාලා ඉන්න පුළුවන් නම් ඒ වෙලාවේ තමයි දැක් ගන්න පුළුවන් කිසිම චේතනාවක් නැහැ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ කිසිම අදිෂ්ඨානයක් නැහැ භවණ යන ෂෝක් එකට. අන්න එදාට තමයි යෝගාවචරයට මේ මනෝ සංචේතන ආහාරයේ කියන සංස්කාරයත් තඩමාරු කරගත්ත දවසේ තමයි මේ විඥානය කියන එක විඥානාහාරය කියන එක තේරෙන්නේ. එදාට යෝගාවචරයට පුළුවන් මේ විඥානේ කොටු කරලා විඥානේ හාමත් කරලා විඥානය දඬු කන්දේ ගහලා මෙතුආකල් සංසාරේ අරගෙන ගිය මේ ගමන ඕනේ නම් නැතර කරන්න. එතකන් අපි කරන්නේ මේ විඥාණයට ආහාර දෙන එක තමයි. මේ විඥාණයට පෝෂණය දෙන එක තමයි. මේ පෝෂණය දෙන තාක් සංසාරේ දිගින් දිගට යනවා. ඒ නිසා මේ කබලින්කාර ආහාරේ පටන් අරගෙන ගැඹුරට ගැඹුරට ගැඹුරට යනකොට තමන තේරෙන පටන් අර ගන්නවා අපි සංසාරෙ මෙතෙක් කල් කරපු දේවලුත් බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා විසින් පෙන්නලා තියෙන දේවලුත් අතර සම්පූර්ණ ගඟ දිගේ ඉහළට පීනන ගමනක් තියෙනවා. ඒ නිසා ਸਰවචනාංශේ නිවන් දකපු ගමන් ඒ උදම්මනනකොට පළවෙනි උදානෙදිම කිව්වේ තව දුරටත් මේ ගෙවල් හදන්න මම මේ විඥාණයට ඉඩ තියන්නේ සංස්කාර වලට ඉඩ තියන්නේ ස්පර්ශයන්ට ඉඩ තියන්නේ මම මේ ඔක්කොම කඩලා සුණු විසුණු කළා දැන් මේ නිසා තවදුරටත් පුනබ්භවයක් නැහැ. ඉතින් ඒක නිසා ඒක නම් ඇහෙනකොට මම හිතන්නේ උගදෙනේ කැමති වෙන එකක් නැහැ බුද්ධ ආගමට එන්නවා. ඔක්කොටම ඕන වෙලා තියෙන බුද්ධ ආගමට ඇවිල්ලා සුවසේ කකා කකා ජීවත් වෙන. මේ සංසාරේ ටෙම්පරාදු කරලා කණ්ඩායම් කට්ටියට ඕනලා තියෙන. මේ තියෙන ක්‍රමේ පොඩ්ඩක් සවුත්තුයි. උකට උම්මලකට ටිකක් දාලා චයිනීස් ක්‍රමයට හදලා දෙනවනම් මං හිතන්නේ මේට වැඩි බුද්ධ ආගම දිනුනේ. නමුත් අවාසනාවට බඳ නැහැ. වාසනාවට දන්නේ සරුවචනසිකේ මේ සංසාරේ කණ්ඩ දෙයක් නැහැ. නොකාපු දෙයක්වත් නැහැ. ඒ නිසා මේකෙන් ගොඩවීමට කටයුතු කරන්න ගිය නිසා බුදුරජාණන් වහන්සේ තවාසනා සකල ක්ලේශයන් දුරු කරපු නිසා ලෝකේ ඉන්න අවාසනාම වන්ත පුද්ගලයයි කියලා කියන බුදුහාමුදුරයි. කිසිම වාසනාවක් නැහැ. ඒ නිසා බුදුහාමුදුර කියපු ඇත්ත කාරණා කියනකොට හුඟක් බෞද්ධ කැමති නැහැ. ඒගොල්ල කැමති මේක මේ තෙම්පරාදු වේදාගෙන මේ හොඳ හැටියට කකා ජීවත් වෙන්න දැන් හරියට පොත් තියෙනවා සාර්ථක විවාද ජීවිතයේ බුද්ධාව. ඉතින් කාලවරින්කෝ බඳින්න ඉස්සෙල්ලා පන්සලට ගිහිල්ලා ආහඳුරෙන් අහගන්න කොහොමද සාර්ථක ජීවිතය ගත කරන්නේ. ඇත්තටම කියන්නේ ගිහියොන්ට වැඩිය ආහඳුරෝ දන්නවා ඒක. උපදෙස් දෙන්න පුළුවන්. මේ තරමට මේක කක්ක කරගෙන දිනා ඉතින් ඒව එකේ මේ ආහාරය ගැන කොහොම කියන්නේ. ඒ නිසා මේ වගේ සුළු පිටයකට කතා කරනකොට නම් ගල් මුල් වලින් බේරලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පාරකට ගිහිල්ලා හතනවාන් හන්දියකේම කිව්වනම් එහෙම මොන ආකාරයක ප්‍රතිචාර ලැබෙයිද දන්නේ නැහැ. නමුත් සරුවත් යනසේ මේක දීලා තියෙන්නේ මේ ආහාර පිළිබඳ කතාව අපායට ගිහිල්ලා හම්බ වෙන විදිහට කටාරවල යකඩ ගුලි දාන කතාවෙන් නිදර්ශන පෙන්නලා තමයි පෙන්නලා දීලා තියෙන්නේ. නමුත් එතනම නෙවෙයි ඉන් එහාට යන්න ඕනේ. ඒ පස් ආහාර, සම්මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර දක්වා යනකොට තමයි මේ භාවනා කරන විපස්සනා කරන කෙනෙකුට අපි මේ පටන් ගන්න තියෙන මොනතරම් ගරුකාම්භීර කටයුත්තකටද මේක දුෂ්කරයි. මේක බොහෝ දෙනාගේ ජනප්‍රියතාවට යන්නේ නැහැ. මේක ශූන්‍යතා පරිසංයුත්තයි, නිබ්බාන පරිසංයුත්තයි. නමුත් කවදා හරි කොතනින් හරි පටන් ගත්තේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම අර සංසාරේ වඩන කෙලෙස් වගුරුවන පැත්තේ ඉන්නේ. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ. ඒ බුදුචාන් වහන්සේ පැවිදි මේ නිවන් දකින්නත් ඉස්සර වෙලා අර කිං කුසල ගවේෂීව, කිං සච්ච ගවේෂීව මේකේ තියෙන රහස හොයන්න ගිහිල්ලා මේ හොයාගත්ත පණිවිඩය අපිට අපේ ජීවිත පරිත්‍යාගයෙන් ආහාරය නිසාම ආහාරය අතහැරීමෙන් වගේ විප්ලවීය ක්‍රමයකට අර ගොඩ එන්න බෑ. ඒක නිසා භාවනා කරන කෙනා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපේ අම්මා අපිට ඉන්න කාලේ කියන්නේ කාපු දෙයට ණය වෙන්නේ නැති වෙන්න වැඩ කරපන්. තමන් කන දේ උපයගෙන කෑවත් කවුරු කරලා දුන්නත් ණය වෙන්න නරකයි. ඒ නිසා දවසට මෙච්චර වෙලාවක් මම බණ භාවනා කරන්න ඕනේ. මම මෙච්චර වෙලාවක් සක්මන් කරන්න ඕනේ. අන්න එහෙම කරලා මේ උපේන ලැබෙන සිව්පසෙට තමන් උපෙව්ව හෝ වේවා අනුන් දුන්නා හෝ වේවා ගෞරව කරලා කටයුතු කරනවා නම් මේ දවසට තුන් වේලක් ඇවිල්ලන මේ ආහාරයෙන් නැත්නම් යෝගාවචර උදේ වශයෙන් ගන්න මේ ආහාරයෙන් ගෞරව කටයුතු නැත්නම් සතියෙන් සම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා නම් ආහාරය නිසාම ආහාර අතාරින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මුලදී ඊටාම දුෂ්කර වුණාට ඉස්සරහට යන්න යන්න යන්න යන්න තමන් වළඳන හැම භෝගයකටම භෝජනයකටම බුද්ධ භෝගය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහා වෙන් වෙච්ච දෙයක් මම මේ වළඳන්නේ බුද්ධ පූජාවක් වගේ දෙයක්. ඒ කටයුතු කරලා මට මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් ඒ සැපයි සුන්දරයි සාන්තයි කියලා දේශනා කරන ලද්ද දෙයට මේ ආහාරය හරහම යන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.